සෝ වික්ඛු ජහාතියෝර පාරං උරගෝ ජින්න මෙවතචං පුරාණං තීති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද නවවෙනි දවසට නැත්නම් නවවෙනි ධර්ම දේශනා වාරයටයි එළඹිලා තියෙන්නේ. ඉතින් අපි මේ තාක් ධර්ම දේශනා අටක් ඒ උරග සූත්‍රය මුල් කරගෙන දේශනා කරගෙන ආවා. අපි ඊයේ වෙනකොට ඒ අනුශේඛ කෙලස් පිළිබඳවට යනකම් අපේ ශක්ති ප්‍රමාණයට පුළුවන් තරම් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒ ගැඹුරට දැස ගැනීමක් අවබෝධ කරගන්න උත්සාහ කරා. ඉතින් අපි මේ පුරුක සූත්‍රය අපි කණ්ඩාදාන්නේ 15 වෙනි ගාතාව ඒකදී මේ යන විවරණ මාර්ගයට අමුතු ඒ වගේම බොහොම විචිත්‍රයෙන් වැඩගත් කොටක් පාදලා දෙනවා මේ ගියගෙන අපව එනකොට මොකද වෙන්නේ කියලා පෙන්නනවා මේ වගේ පරිඋත්තාන පිපිතිකම කියලා කපාගෙන පරිඋත්තාන කියලා කපාගෙන යම් කිසි කෙනෙක් අර විදිහට අංශයේ කෙලෙස් ශේෂ්ඨයටපත් වෙලා එක සැරකින් නිවන් දකින්නේ නැහැ ඒ ක්‍රමයෙන් ක්‍රමයෙන් තමයි පදම් කරන්නේ. ක්‍රමයෙන් ක්‍රමයෙන් තමයි සිද්ධි කරන්නේ. ඒ සිද්ධි කරන හැම වෙලාවකම ටිකක් Tamange නොදන්න ශේත්‍රයේ අනුශේ මට්ටමට ගිහිල්ලා ආපහු එනවා මේ පුරුදු සංකාය දිට්ඨියට, පුරුදු ආත්මයට, පුරුදු තණ්හාමානකට. අන්නේ සෑම ගමනකදීම යෝගාවචරයේ තියෙන නොපුහුණු යෝගාවචරයේ තියෙන ආධුනික යෝගාවචරයෙන් දුර්ලභම තමයි යනකොට කනගාට වෙනකොට කනගාට වෙන එක. එනකොට පශ්චාත්තාප වෙනවා. මේ ඉන්නේ ප්‍රගමණයක කියලා දන්නේ නැහැ. ඒක නිසා සීල සමාධි ප්‍රඥාව වශයෙන් මේ කෙලෙස් බලමු ලෝක පාග ඉදිරියට යනකොට යනකොට යනකොට බොහෝ සතුටක් ඇතර මේ කියන්නේ නිස්සරණ අධ්‍යාසයෙන් භාවනා කරන යෝගාවචරී නමුත් මේක ආනුරුද්ධේ ප්‍රතිපදාවක් නිසා යන හැම පියවරක්ම ආයෙ ගෙනල්ලා මුලට නතර කරලා තමයි මුල් මුල් පියවරවල වල අපේ කුඳුවර පෙළ හයි කරන්නේ. ඊළඟම අර විමුක්තියනේ බලාරුවේ ක්‍රමයෙන් නැගින් හදනකොට නැගින හැම වාරම තක්කාල වැටෙනවා. ඒක අතුවචාන් වාසල පෙන්නලා දීලා කියනවා දරුවෝ කුඳුවර පෙළ හයි වෙනවා. ඒ වැටෙනකොට නාකිකයෙන් වැටෙන අංශ බලය. පොඩි අරමුණක් මොකක්වත් වෙන්නේ. ඌ වැටෙනකොට තත්තන් දෙක උඩට තක්කාල හදයක් වැටෙනවා ආයෙත් කියනවා ආයෙ. ආයෙ වැටෙනවා ආයෙත්. ඉතින් අපරාධය දැනෙන පොඩි උන්ට වැටෙන්න දෙන්නේ උන්ට දැක් ගන්න දෙන්න. උන්ට හැම වෙලාවෙම කරත්තරෝ කියලා ඒකටක කොණ්ඩා කියන්නේ. දන්නේ නැහැ මේ වැටිල්ල ඉතාමත් අත්‍යවශ්‍යයි. ඉස්සරහ හදන පිටුපොන්දට ඉස්සරහට හැදෙන්නේ නැහැ කසකින්නට අත්‍යවශ්‍ය ඉලක්ක මෙතන තියෙන්නේ. ප්‍රතිව බලාගෙන නෝරුත් නැතිනේ ආයම් මතෙන් උඩ බාර දීලා අර රෝද පුතුක තිබ්බට පස්සේ උඩ කවදාකවත් වැටෙන්නේ නැහැ. ඒක හැදෙන ඇට රෝද හරි වෙලා නෙමෙයි හැදෙන්නේ. ඒක මේ භාවනා කරනකොට ඒ වගේ ක්‍රමවලින් මේ ඉස්සරහට යනවා බක්ස වෙනවා ඉස්සරහට යනවා බක්ස වෙනවා ක්‍රම දුන්නේ නැත්නම් මේ භාවනාවේදී කොඳු වැඩ කළා හරියන්නේ ඉතින් බුදුහාමුදුරුවෝ ඒ කිසිම ඒ ගමනේදී කිසිම ගුරුවරයෙක් නැතුව ගිය නිසා ඒ වගේම පාරමිතා කරන කාලේ අනන්ත අප්‍රමාණ වැටුණා. ඒ වැටෙන හැම එකක්ම ආධුනිකයා අපි කියන නාවක යෝගාවචරය කියලා තවත් හොඳ වචනයක් පාවිච්චි කරනවා පාළියේ ආරද්ධ විපස්සකයයි කියන්නේ. ආරත් විපස්සක නාවක යෝගාවචර ආධිකම්මික යෝගාවචර කියලා වචන පාවිච්චි කරනවා. හරි ලස්සන වචන ටිකක් මේකේ මේ අපේ අටුවාව මතක් කරලා දීලා තියෙනවා. ඒ ආධිකම්මික යෝගාවචර හරි අශීපු එමෙත අම්මස ගමනකට යන්නේ. ගියා ආයෙත් තිබුණු තැන වැඩ. ආයෙම ආයෙත් නෝන් කියලා කියලා කියලා තමයි එක පියවරක් අල්ලන්නේ. මෙන්න මේ ධර්ම කියන වචනේ සම්බන්ධ වෙන්නේ මෙන්න මේ ගිහිල්ලා ආපහු වැටෙනකොට ඇති වෙන පශ්චාත්තාපය සම්බන්ධයෙන්. ඉදිරියට ගිහිල්ලා වැටෙනකොට මේ හැම කෙනෙකුටම ආර්ථික ගමනේ, දේශපාලන ගමනේ, සංස්කෘතිකමේ සමාජශීලී ගමනේ, ආධ්‍යාත්මික ගමනේ එක සැරේට යන්න තමයි අපි හිතන්නේ. මොකදාකත් එහෙම නැහැ. ඒ ගැම්ම ගන්න වැටි වැටි. අන්නේ වැටෙන හැම වෙලාවෙදීම ප්‍රගමන අවස්ථාව ඉදිරි අවස්ථාවේදී හිත බොහෝම උද්‍යෝගිමත් වීමත් ආපහු වැටෙනකොට දාහයක් පරිලාහයක් ශෝකයක් කනගාටුවක් ඇතිවීම ස්වභාවිකයි. ඉතින් මේකදී කියන යස්ස දරත ඥාන සංතිකේති. යම් කිසි කෙනෙකුට අන්නේ විදියට ආපස්සට වැටෙන අවස්ථාවේ මතුවෙන ඒ දවන තවන නැති කලම නැති ඉදිරියට යනකොට වගේ තියෙන සතුටකුත් පස්සට යනකොට තියෙන මේ දැවිලිතයිලි කලම නැතිනම් ඒ කලම නැති වෙන්නේ අර ආපෝ වැඩිලා උරුදු සක්කාය දිට්ඨි ඉසෝසෝනවා පුරුදු අපි කෙලස් කටි ඉසෝසෝනවා අපේ ආසාවල් එපාවල් පොළොස්සනවා ඕරන් අපගමනාය පච්චයසේ නැවත හිතපු තැනටම පසුබෑමක් වෙච්ච වෙලාවක ඒ පසුබෑම පිළිබඳව ඇතිවෙන්න පුළුවන් මේ තරකය මුල් කරගත්ත නැත්නම් පසුබෑම මුල් කරගත්ත මේ දාහේ යම් කෙනෙක් නැත්නම් නිවනේ ඉන්නේ කියලා කියනවා. මම ධර්මයේ ඇත්තටම අපිට හැම විවරණයක් අවශ්‍ය වෙනවා. පැයක් වෙලා දෙන්න අපි උත්සාහ කරමු. ශක්ති ප්‍රමාණය මොකද්ද මේ සඳහන් කරන්නේ කියලා කියන්නේ. ඉතින් ඒකම සංකීර්ණවට මම ආස කරන මගේ විනෝදාන්තයක් මේ ගමනේදී මම හරිම ආස කරන විශේෂ නැහැ මේ කතා කරන්නේ. ඉතින් ඒක මම බැලුවා මේ පරිවර්තනය පිළිබඳව බුදු දැනුමේ. බුදුසෙන්පතේ අපි ධම්මෝගක සූත්‍රය සඳහන් වෙලා තියෙන ත්‍රිපිටකයේ කුද්දකනිකායට අයිති සුත්ත නිපාතේ. ඒක වචන වචන කියනවා නම් සක්කාය සංඛ්‍යාත අවරේත නැවත සක්කාය දිට්ඨියට කියන හිතපු තැනටම ඒමට හේතු වෙන්නා වූ ඉස්සරහට යන පස්සට එන්න වෙනවනේ අන්නේමට හේතු වෙන්නා වූ පළම උපන් කෙලෙස් හොඳට සතියෙන් ඉන්නකොට එකපාරටම මොකක් හරි ක්ලේශයක් ඇති වෙලා අසතුටක් කියලා සද්දයක් නිසා වේදනාවක් නිසා හිතවිල්ලක් නිසා ආය දුක්ඛාර වැටෙනවා අර පටන් ගන්න තැනට ඒක ඇති වෙන්නේ යම්කිසි ශක්තිය ලැබීමක් අප්‍රමාදේ ප්‍රමාවක් ඒ ශක්තිය සැකරෙනවා අන්න ඒකට උපදින ධර්තයක් ඉස්සරහට ගියා ගියා සමාන වේදී පස්ස කරනවා අන්නේ එවැනි ධර්තයකින් කිසිම ක්ලේශයක් කිසිමකට උපන්නේ නැත්නම් එයාගේ සංයෝජන ධර්ම ධායම වෙනවා වගේ නිවනටපත් වෙනවා වගේ කියනවා ඒ සමානව පරිවර්තනය සෑහෙන දුරට අර්ථ දනවන සුළු වගේ පේනවා. ඉතින් මේන්න මේ දෘෂ්ටි කෝණය භාවනා කරන කෙනාට හරියනවා 100 100 නම් වරදිනවා 100 100. හරියනවා 100 30ක් ඒ අතමාන කරම කරදී. ඒ වැරද්දටයි හරියාමටයි සමහිත පවත්නකොට. ඉතාම වැදගත් වෙන්නේ අර ආපස්සට වැටෙනුත් අර මොඩියෙන් පස්සෙන් ඇනෙනුත් ගෑවෙනවා. අම්මටත් එහෙමයි. තතරත් පොඩි එකක් ගන්න. ආන්නේ වගේ මේ ආපහු එන ගමනේදී වැටෙන ගමනේදී ඒ ඇති වෙන පශ්චාත්තාපය වෙනඳ හුදු අවදි භාවයකින් ඉඳලා. එන්නේ එන අවස්ථාවේ ඉන්නේ පශ්චාත්තාපයේ නිසා ඉදිරි ගමනට ඊගාව චිත්තක්ෂණයට පිවිතුරු හිතක් ඇති කරගන්න තියෙන අවස්ථාව නැතිවීම පිළිබඳව හොඳ අවධියකින් ඉන්නවා නම් ඒ පුද්ගලයාට ආපහු වැටෙන හැම වෙලාවකම නැවත නොවැටුණාසේ ඒකා චිත්තකෙනේ සතිය ඇති කර ගන්න පුළුවන්කම තියෙනවා. යම් කිසි කෙනෙක් පශ්චාත්තාප වෙනව නම් මම මේ මේක මාතුකාවේ සතියට හේතු කරා. ඒ සීලෙත් තියෙනවා, සමාධියෙත් තියෙනවා, හැම එකෙම තියෙනවා. නමුත් මේ සතියට ගත්තාම මේක විචිත්‍රයි අනිතව මම මට මතක තියෙන්නේ මේ සතිය සම්බන්ධ කතාවේදී. ඒ නිසා අපි කියමු ආනාපාන සති භාවනාව ගත්තයි කියලා ඉඳසකයක් පිළිගෙන. ඉතින් බොහෝම ආයාසෙන් ඉඳගෙන ඉඳ පිට පුරුදු කරගෙන කය වේදනා නැති වෙන හොඳට සක්මන් කරලා සාද්ද නැති යනකට හොයාගෙන ගිහිල්ලා මොන භාවනා කරනවා. කෙනෙකුට අමාරුවෙන් මොන ආස්වාද ප්‍රසවාස දෙක තුනක් නැත්තම් තප්පර දෙක තුනක් විනාඩි දෙක තුනක් සතිය මුල් කර්මස්ථානයේ පවත්තන පුරුදු වෙච්ච නමුත් තාම ආරබ්ධ විපස්සකෙක් එහෙම නැත්නම් නවක යෝගාවචර කියලා අපි හිතමු ආධුනිකයෙක් කියලා. එතකොට පාර්ථ හිතවිල්ලක් ඇවිල්ලා ඒ හිතවිල්ල නිසා ආනපනියක් වමකා ගිහිල්ලා ආනපනිය පිළිලා හිත හිතවිලක් දිගේ ගිහිල්ලා ඒක පාරට අවදියක් ඇති වෙනවා මම දැන් භාවනාව කරනවා නෙවෙයි ආනාපාන හිත පවතිනවා නෙවෙයි සතිය පවත්වනවා නෙවෙයි මම හිතනවා කියලා. ඒවත් එක්කම ඒ හිතනවා කියන හිතනවත් එක්කම අවස්ථා දෙකක් එන්න පුළුවන්. එකක් තමයි ඒ නැවත Taman මේ අතුරු මාර්ගයේ ගියේ නන්නත්තර වෙනවනවට පාරට ආවා කියලා අර තිබුණු ආනාපානෙම හිත යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක චිත්තක්ෂණයල කල්පනා කර කර හිටපු හිතවිල්ල බලවත්. ආවත් ආයසයක් හිතවිල්ලදිගේ නන්නතර වෙන්න පුළුවන්. මෙන්න මේ දෙක පිළිබඳව අවදීන් භාවනා කරනවා නම් අපි නැවතත් අර නිදර්ශනය දිරගන්න. ආනාපානෙ හිත කියන්නේ යනවා. තත්පරයක් දෙකක් විනාඩියක් දෙකක් හිත තියෙනවා. හිතවිල්ලකට හිත යනවා. ආපහු ආවහම ආනාපානට එනවා නම් හිතවිල්ලකට හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙන අවස්ථාව වගේ පිට ගියේ හිත ආපහු ආවට පස්සේ ආනාපානෙම ගොඩ උනායි කියලා සතුට වෙන්න අවස්ථාවක් කියන බව මෙතන මතක් කරගන්න. අන්න එහෙම හිත පිට ගිහිල්ලා නැවත ආනාපානෙට ආවනම් හිත පිට ගියේ නෑ නෑ කියලා සංකේතයෙන් බහනා කියන්නේ. පිට ගියා නම් නැත්නම් පිට ගියකින් හානියක් වුණා නම් ඒක මොකක්ද අදහස් කරන්නේ නැවත ගත්තත් හිතාරම සංඩාවේ කියලා කියන යනවා පිට පිටෝම දවල් හින මවනවා පිට යනවා නම් අපිට කියන්න වෙනවා ඒක නම් හානියක් කරනවා කියලා නමුත් පිට ගිය හිතවිල්ල නැවත කීකරුව ආනාපානට ආවනම් හිත පිට යෑම හිතේ තියෙන නන්නත්තර කඩප්පුලි පහරක් පැතිර කෙලිතරවමන්නේ ආපහු අහපු එක වටිනවා. ආපහු වෙල වැඩ පටන් ගන්න එක වටිනවා. අන්න උතන උදාහරණ කියන්නේ. උදාහරණ කියන්නේ ධර්මයේ. ආපහු ආවට පස්සේ යම් කෙනෙක් පශ්චාත්තාප වෙනවා ඒක තමයි ධර්තේ කියන්නේ. කනගාටු වෙනවා ඒක තමයි ධර්තේ කියන්නේ. ඒකම තැවීම දැවීම කියන්නේ කෙලෙස් දෙවිලක් ඇති වෙනවා. මේක සාමාන්‍යයෙන් පසුතැවීම කියලා තමයි තැවීම කියලා පාවිච්චි කරන්නේ තැවෙනවා, දැවෙනවා පිච්චෙන මේක ස්වභාවය බොහෝ හිතේ ඇති ස්වභාවය තමයි හිත පිට ගියා කියලා මච්චාත වෙන කරාටක දොස් කියන්න බෑ නමුත් ඒ යෝගාවචරය ඒ හිත ගියේ හිත නැවත ආවට පස්සේ ආනාපාන කීකරුව යෙදෙනවා නම් මෙතනදී ඒ ලැබිච්ච අවස්ථාව පශ්චාත්තාපයෙන් තරවගෙන නීවරණ කොළුවට දාගෙන අරණ විචානාපාන දිගේ එළියට යවන්න බැරුව දිගට ගෙන යවන්න බැරුව ඒ චිත්තක්ෂණේ පන්නනවා ක්ෂණේ පන්නනවා නම් එවැනි කෙනාට නිවන දුරයි එවැනි කෙනාට දෙන්න තියෙන පටබැදි නාමය තමයි දෙනම නම් එයා මේ සුචරිතවාදී කියන්නේ සුචරිතවාදී කවදාකවත් තමන්ට අනුකම්පාවක් දෙන්නේ නැහැ එවැනි කෙනකින් කාටවත් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්නත් බෑ. ආගම යන්නේ ආගම නතර වෙන්නේ කියන දුචරිතවාදී. ධර්මයේ පටන් ගන්න එහා පැත්තේ. ධර්මයේ කියන පස්සේ අපි බලන්නේ මොකද්ද? භාවනා කරනවා. ඒක පිට යන එක නසන්දාලයේ හැටි, මුකුණේ හැටි, ආධුනිකයේ හැටි. නමුත් එයා නැවතත් පටන් අරගෙන ආනාපානට ආවනම් සද්දයකට පිට ගියත්, වේදනාවකට පිට ගියත්, හිතවිල්ලකට පිට ගියත් අපි අර පස්සේ නැවත කීකරණයට පැමිණීමේ ඒ සෝච භාවය අගේ කරනවා නම් අපි වැරද්ද කිරීම මනුෂ්‍ය ගතියක් සමාව දීම දේව ගතියක් කියන දේවත්වයටපත් වෙනවා. භාවනාවේ ඩබල් ප්‍රොමෝෂන් හම්බුනේ. ඒ මොකද අප වවට පස්සේ වැරද්දක් වුණා කියලා හිත කරගන්න නැතුව පශ්චාත්තාපෙන්නේ නැතුව ලද අවස්ථාවේ අරමුණ දිගේ මේක පවත්වනවා. මෙච්චර තමයි මේ පැයේ මම විස්තර කර දෙන්න හදාගන්න. මේක මේ විදිහට කියනකොට හිතෙන්නේ සාමාන්‍යයෙන් මේ ධරත කියන වචනේට අපි අපට හිතෙන විදිහට අර්ථකථන දෙන්න හදනවා කියන්නේ. නමුත් ඊ අපේ ධර්ම සාකච්ඡාවේදී මතුණා සතිය බලවත් වෙනවයි කියලා කියන්නේ. නැත්නම් සති ඉන්ද්‍රිය සති බලය බවට පත් වෙන එක සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අපිට කියලා දෙන්නේ ප්‍රමාදේ නකම්පතිටි සති බලක් කියලා. ප්‍රමාදයක් සිද්ධ වෙනවා. මොකද ප්‍රමාදේ ආනාපානය යනකොට හිතවිල්ලකට හිත කැඩෙනවා. සාද්දයකට හිත කැඩෙනවා. වේදනාවට හිත කැඩෙනවා. තවත් විවිධ කරුණු තියෙයි. මේකට කැඩුණාට පස්සේ කැඩුණු බව අපි දැනගන්නේ සද්දේ ඉන්නකොට නෙවෙයි වේදනාව ඉන්නකොට නෙවෙයි හිතවිලි ඉන්නකොට නෙවෙයි. ඒකෙන් ආපහු හිත ආවට පස්සේ. අනේ එනකොටම ඒ ඇති වෙච්ච කමාව පිළිබඳව හිත කම්පා වෙනවා නම් සතිය තාම බලවත් වෙලා නැහැ. අකම්පිත වෙනවා. හිත පමාදේ න කම්පති වෙනවා නම් එහෙනම් ඒ සතියට බලවත් සතියක් කියලා කියනවා. පිටිසංගතිය දන්නවා. ඒ සංගතියේ ආනාපානෙ ඉඳලා වේදනාවට හිතෙලවට සද්දකට යෑම හොඳ නැති බව ඇත්ත. නමුත් ආවයි කියලා ආනාපානෙන් ආවේ එතන සන්තෝෂ වෙන්න තියෙන කාරණා වැඩගෙන කම්පා නොවීමෙන් තමයි මෙන්න මේ ගත්ත එකලට ගෙනියන්න පුළුවන් වෙන්නේ. කම්පා වුණා නම් ආයෙට. ඒ වෙකෙන්නේ සද්දකටවත් වේදනාවට හිලෙන්නේ නෙවෙයි ජීවරණයකට. ඒ නිවරණේ ද්වේෂය. පශ්චාත්තාපය. ඒක සාමාන්‍ය මගේ වචනෙන් කියනවා නම් ඉල්ලගෙන කරන පරිප්පුවක් එකට කියනවා. අපි නැත්තම් කියන ප්‍රතික්‍රියාව. මේක හරිය අමාරුයි අල්ලන්න. ඒ මොකද අපි හැම වෙලාවෙම ලේසියට පහසුට අපේ වැරදි වලට චෝදනා කරනවා කියන්නේ. ඉක්මනට චෝදනා කරලා අතහොර ගන්න හදන ගැතිය නිසා පශ්චාත්තාප වුණොත් වෙන මොකද නැවත ගිනක් කිව්වම පාණේ පවත්තගෙන යන්න බැහැ. නමුත් ඒ වෙනුවට අපි මේ වැඩ ගන්න දරුවත්න සාසනික. අපි මේ සතුන් නොකර කන් නොකර කාමීච්ඡාචාරය නොකර බොරු කේලම් කිස් වශයෙන් වැඩ කියලා ඉන්නේ ලාභයකට සත්කාරයකට සම්මානයකට සීලෝකයට නෙවෙයි. ලොකු කැපකිරීමක්. මුළු සංසාරයක් නොකරපු කැපකිරීමක් කියලා තියෙනවා. නිසා අපි ගැන නැත්නම් මම ගැන මටම වෙනට වඩා අනුකම්පාවකින් වෙනට වඩා අත්සිද්ධියකින් ස්වార్థකින් යුක්තව බලන්න පුරුදු වෙන එක සර්වඥාන්සේ අපිට දීලා තියෙන විශේෂ වරප්‍රකාරය. යෝගාවචරය සමන්දිහා බලන්න හොඳ නෑ මේ දොස් දකින්න රූපේ. මේක මේ දොස් වැරදි කරන්න දෙන ලයිසන් එකක් නෙවෙයි. වැරදි වෙනවා ඒ වැරදි වුණාට නැවත මෙයා කීකරු වෙලා බයලජ්ජා පහල කරන අරමුණට එනවා නම් අන්නේ එනේ කාගේ කරන්න කියලා කියනවා. අගේ කරන්නේ කොහොමද? ගියා කියලා හිත කම්ප කරගන්න කියන්නේ. මේ විදිහට පමාදේන කම්පතිටි සති බලං කියලා කියනවා. ඒ නිසා කවදා හරි කාට හරි මනාවට පිටි සුපතික්කිත සතියක් ඇති කරගන්න ඕනේ නම් සති බලයක් වඩපත් කරගන්න ඕනේ නම් තමන්ගේ සතියට අසතිය අහුවෙච්ච වෙලාවේදී ඒකන ඒකේ සතුටක් ප්‍රගමනයක් ජීවනෝක ලකුණක් විදිහට දකින්න ඕනේ අනිකාට ඒකත් එක සාකච්ඡා කරන්න ඕනේ ඔසවා ගන්න අනුග්‍රහ කරන්න ගෞරව කරන්න කරනකොට කරනකොට අර පොඩි එකා වැටලා වැටලා වැටලා වැටලා ඌ ඊට පස්සේ හතයි හතයි කියලා අඩියක් දෙකක් තියන්න පුරුදු වෙනවා වගේ අපිට තේරෙන පටන් ගන්නවා මේ නැගිට්ටේ පොඩි එකා නැගිටලා නතර වෙන්නේ නෙවෙයි ඊට පස්සේ උට යන්න ගමනක් තියෙනවා. ඒ ගමන ඉස්සල්ලාම තතන තතන පියවර දෙක තුන යනවා. ඒත් එතනින් නතර වෙන්නේ නෙවෙයි ඔය පොඩි එකා ලෑස්ති වෙන්නේ. ඔක ඊට පස්සේ ඊටගෙන ඇවිදිනවා. ඇවිතර පස්සේ දුවන. දිවර පස්සේ පණි. පණන පස්සේ ඔලිම්පික් ගිහින් නතර. කවදාවත් නතර නතර වෙන්නේ එකිනෙකට වැටෙන වෙලාවෙදී පොඩි කඩුවක් ආරෝපණය කරන්නේ නැතුව වගේ අපේ මේ නැගිටින සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ අතුලත පොඳුරට පෙළ කුරුඳුවේ දරුවෙක් කොල්ලෙක් හම්බෙච්ච අම්මා කෙනෙක් කුලකාන්තාවක් ඒ දරුවා රකින්න වගේ මම මගේකට අනුග්‍රහ කරේ නැත්තම් බුදුහාමුදුර අපිට කියලා තියෙන මේ දෙලේ හරි අසරණ හැදෙන හතිය හරි අසරණ වෙලා වැල් ගැට විල්ලෙක් එළියට ගන්නවා වගේ වේගය නැහැ. පුළුවන් තරම් රැක බලා ගන්න ඕනේ. පුළුවන් තරම් අනුග්‍රහ කරන්න. ඉතින් මෙතනදී මේ ධර්තයට මම මගේ භාෂා විලාසයට පුතුකුමට සතිය ගත්තට ඒ බල කතාවේදී සාරිපුත්‍ර සංසය සඳහන් කළා තියෙනවා අසද්දේන කම්පති ශබ්දහ බලං. අපි ඕමාරයෙන් තමයි ශබ්දාවක් ඇති කරගෙන අදවල් ඒකට මෙහෙම කතාවකුත් කියයි. ඒ බටේර ධර්මයේ කියලා තියෙනවා කුරහ කුඹයට ශ්‍රද්ධාවක් තියෙනවා කියලා. මේකයි ඒක විදිහකට කටයුතු කරන්නේ. එකම ජීවන රටාවක් උගඩ කරන්නේ උතුම් කතු ඇදහිලා තියෙනවා. ඒක මානවයාට වගේම සියලු සත්ත්වයන් සාධාරණ ගතිය එක හැසිරීම රටාවක් තියෙනකොට ශ්‍රද්ධාවක් තියෙනවා. මනුෂ්‍යයාට විතරක් මේ ශ්‍රද්ධාවේ පරාසය දක්වන්න පුළුවන්. මේක හීන ශ්‍රද්ධාව, මේක මධ්‍යම ශ්‍රද්ධාව, මේක උත්තම ශ්‍රද්ධාව කියලා. ඒකෙන් ශ්‍රේෂ්ඨම ශ්‍රද්ධාව තමයි මේ ජීවිතේ මේ සංසාරේදීම මේ බුද්ධ ධාතනෙතුම ගැලවෙන්න ගන්න ශ්‍රද්ධාව. ඒක පල්ලෙහාව ගොඩක් තියෙනවා. ඉතින් මේ මිනිස්යාට විස්තර කරලා පෙන්වනවා අපිට කොයි ශ්‍රද්ධාවකින් හරි නතර වෙන්න පුළුවන් නම් ඥානවන්තයා ගන්න තියෙන උපරිම ශ්‍රද්ධාව තමයි. ඇයි යම් කීදී අපි බාලයකට යන්නේ? ඉතින් අපිට සන්තෝෂ වෙන්න පුළුවන් අපි මොකද්ද ක්‍රමයකට හැප්පිලා හැප්පිලා දැන් ඉතින් කිට්ටු කරලා තියෙනවා. ඒ නිසා අපි ශ්‍රද්ධාව වඩාගත්තේ කාගවත් විශ්ිකෙන් දිලක් නාවත් බයතරක්වත් හිරේ වැටෙන්න වෙයි කියලාක්වත් ආදායම් වලින් දහසෙන්ටවත් නෑ. ඇතුලින් අපේ ශ්‍රද්ධාව. අන්නේ ශ්‍රද්ධාව වඩාගෙන යනකොට අනිවාර්යෙන් අපේ හිතේ කාමය, ද්වේෂය, තියෙන්නේ මෝහය එනකොට ওই ශ්‍රද්ධාව වැටෙනවා. දැක දැක දන දන අශ්‍රද්ධාවන්ට වැඩ අපේ පිටින්. අන්නේ වෙලාවට අශ්‍රද්ධාව දැකලා ඒක වෙන කම්පන වෙනවා නම් ඒකට කියනවා ශ්‍රද්ධා බලය කියලා. ඒක එසේනේ ශ්‍රද්ධාවක් නෙවෙයි බරපතල ශ්‍රද්ධාවක්. අපි අපේ අනුකම්පාවක් ඇති කරගන්නවා ශ්‍රද්ධාව අනිත්‍ය ධර්මයක්. ඒක දුක පිණිස හිතනවා අන්නේ දුක මගේ කියලා නෙපා. ඒක අනාත්මයි කියන්නේ ඒ නිසා ශ්‍රද්ධාව හැදීගෙන යනකොටත් නැගිටින පොඩි ආව හැදෙනවා වගේ සතිය වගේ වැටි වැටි තමයි නැගිටින්නේ අන්නේ අශ්‍රද්ධාවට කම්පා නොවෙන්නේ යම් කෙනෙක්ද ඒ කෙනාගේ ශ්‍රද්ධාවට කියන ශ්‍රද්ධා බලය කියලා. එතකොට කුසීතේන කම්පතිති විරිය බලය. අපි තාමත්ම පරාක්‍රම වීරයෙක් තමයි අපේ සියලු රුචි අතුකම් බහා තබලා අපේ සියලු නෑදා පරිවර්තය අතහැරලා වස්තු පරිවර්තය අතහැරලා තමයි අපි මේ වගේ විවිධයක් ගන්න. ඒක අභිෂ්ක්‍මණය. ඒක අපේම සූරවීර කියලා කරන අපේක. ඒත් එහෙම කරගෙන ඉඳද්දී කුසීත හිත් පරිම දක්ම කරනවා. පරියන්කේ ඉන්නකොට මේ හොඳට දවස් 10ක් වෙන් කරගෙන භාවනාවට ආව භාවනා මධ්‍යස්ථානින්දදී කුසීත හිත් පහළ වෙනවා. සංගවිච්ච හිත් පහළ වෙනවා. නිදිමතට හිත යනවා. තරම් නොවන හේකේ පහළ වෙනවා. නිකන් හරියට උලන් දාපු ගල්මක් වගේ පැක්කෙන්න පටන් ගන්නවා. අන්න ඒක දකින්නට හරි ලැජ්ජාවක්. දවන කවන ගතියක් ඇති වෙනවා. මටත් හරි නෑ මේක මේ පිළිසකත් හරි නෑ මොකද්ද මගේ හිතේ තියෙන මේ කුසීත ගතිය, වැක්කෙන ගතිය කියලා. ඒ කුසීත ගතිය දකින්නකොටම හිතේ මහ ද්වේෂයක් පහළ වෙනවා. හිතේ මහා කම්පනයක් පහළ වෙනවා. අන්නේ කම්පනය පහළ වෙන තාක්කල් අපිට මේ කුසීතකමේ මුලැමැදාග දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒකට ප්‍රතික්‍රියා නොකර කුසීතේ න කම්පතිටි වීර්ය බලං කියලා. මම වීරයෙක් නම් වීරත්වය සඳහා සටන් කරන කෙනෙක් නම් මම අනිවාර්යයෙන් මේ කුසීතකමේ මුලැමැදාග දකින්න ඕනේ මේකට පශ්චාත්තාප වෙන්න නරකයි කියලා. කුසීතකම පෙන්වන්නේ වීර්යයේ අනිත් පැත්ත. මේ වීර්යය කුහිත කරන එකම කාශ්‍ය දෙපැත්ත. අපිට වීර්ය විතරක් කරගෙන කුසීතකම අතාරින්නයි කියලා කියන්නේ මේ බුද්ධ ආගමේ බුද්ධ ධර්මයේ ගැනීමක් නෙවෙයි. මේ දෙක ඉන්නම ප්‍රතිපදයි. ශ්‍රද්ධාවයි අශ්‍රද්ධාවයි. කුසීතකමයි වීර්යයයි. ඉස්සලට කතා කරුවා සතිය ගැන. එහෙනම් අපේ සමාධිය ගත්තොත් විකිටේන කම්පතියේ සමාධි බලන්න. හිත සමහර වෙලාවට හොඳට ගුණ වෙලා ඒකාග්‍ර වෙලා හරියට ආස්වාද ආස්වාද වශයෙන් ගන්න ප්‍රසවාස ප්‍රසවාස වශයෙන් ගන්න අතරමැද ගන්න සක්මකට වම දක්ම ගන්න කනකොට බොනකොට යනකොට එනකොට ගන්නවා කියන්නේ එතකොට එතන එතන හට ගන්නා වූ ක්ෂණික සද්ධා සමාධියක් ඇති වෙනවා. නමුත් සමහර වෙලාවලට පේනවා ඔළුව කොහෙද, කඳ කොහෙද, හිතන්නේ මොකද්ද, කෙරෙන්නේ මොකද්ද සම්පූර්ණ මේක අවුල් වෙලා. එකලස නැතිව. ඒක හත්කන කියලා. ඒ වෙලාවට දන්නවා දැන් වෙලා තියෙන්නේ අර එක තැන වෙලා තියෙන මේමසු පොදියක් ඇවිස්සලා. ඔක්කොම මේමසුත්ම තමන්ගේ වමනේ ඇවිදිනවා. ඒ වගේ අපි හැංගුම් උදාහරණ. චේතන චෛතසික සියල්ලම නන්නත්තර. ඒ වෙලාවට තේරෙනවා. නිකන් හොඳට ඉදිච්ච පුවක් කිත්තක් කරන හයියෙන් ගාට බලලා යවුව ගලක පුවක් දෙවි විසි වෙන්නේ තාහත් ඇති. පිටිත් පිළිල කියන්නේ අන්න ඒකට. එයා තමයි අලුතකට ගලක් අහුවාම ඒක පාට පයින්. ඒක හොඳට තේරෙනවා. අර පරියන්කේකදී එක එකම යාවෙලා ඒකාග්‍ර වෙලා පවතින හිතත් එක බලනකොට දැන් නම් දේවදත්ත හිතක් තියෙන මොන තාලෙමත් ඒකට කරන්න බෑ. ඉතින් අන්නෝකට තැවුනොත් එයාට සමාධි බලය නැති කෙනෙක් කියලා කියනවා. වික්ෂිප්ත හිත දකලා නොතලෙන හිත, නොතලෙන හිතක් කම්පාන වෙන හිතක් ඇති කරගත්තොත් ඒකට කියන සමාධි බලය කියලා. සමාධිය පිළිගන්න ලෑස්ති අස්සද අපි කිත්ත හිත. එදාට තමයි සමාධියේ අංග සම්පූර්ණයි. ඒකට මෝහය දැකලා අවිද්‍යාව දැකලා දැක දැක දැන දැන අපි වැරදි කරනවා. ඒ වගේම වළක්වන්න බැරි විදිහට ඒ දිහාට ඇදලා යනවා. ඒකට අපි දන්නවා පැහැදිලිවම දැන් හිත වැඩ කරන්නේ සුභ සිද්ධියට නෙවෙයි අර්ථ සිද්ධියස් නෙවෙයි අත්පුරේට නෙවෙයි වැරදි දෙයක් කියලා. ඒ දහපු ගමන් තමයි තමන් තරම් නොවන එකක් නිසා බොහෝ විට අපේ ප්‍රඥාව ඒකට ද්වේෂ කරනවා. නමුත් අපිට නියම ප්‍රඥා කියන්නේ මොකද්ද? අන්නර මෝහය දැක්ලා නොදැක්ක කෙනෙක් වගේ ගණන් නොගෙන ඉන්න පුළුවන් නම් අන්න ඒකට කියනවා ප්‍රඥා බලය කියලා. ඒක නිසා පටන් ගන්නකොට තමයි සුද්ධ සද්ධාව සුද්ධ සංවේගයක් සුද්ධ සතියක් සුද්ධ සමාධියක් සුද්ධ ප්‍රඥාවක් තියරිටිකල් මැක්සිමම් මේක හිතා ගන්න පුළුවන් උපරිම වශයෙන් හිතා ගන්න තමයි යන්නේ. ඒක හොඳයි ඒක පටන් ගන්න කෙනාට එහෙම තමයි ඒ කියන්නේ. උ කරගෙන කරගෙන යනකොට තේරෙනවා මේ ඉන්දිය ධර්ම පහම අනිත්‍යයි මේ ඉන්දිය ධර්ම පහම දුක පිණිස පිළිකන්නේ මේ ඉන්දිය ධර්ම පහම අනාත්මයි. එහෙනම් අපිට යම් කිසි ඉඩක් කියන්න වෙනවා ශ්‍රද්ධාව නැතිකමටත් ටිකක් ඉඩ තියන්න වෙනවා. වීර්ය නැතිකමටත් ටිකක් ඉඩ තියන්න වෙනවා. සතිය නැතිකමටත් ටිකක් ඉඩ තියන්න වෙනවා. සමාධිය නැතිකමටත් ටිකක් ඉඩ තියන්න වෙනවා. ප්‍රඥාව නැතිකමටත් ටිකක් ඉඩ තියන්න වෙනවා. අන්න ඒකකොට තමයි කවදා හරි මේක සමබරතාවය සමතුලිතතාවය ගන්න පුළුවන්. අන්න එදාට ටෙන්ෂන් කරන්නේ. එදාට ඔය කියන මානසික ආතතිය නෑ. අසහනෙ නෑ. දැවෙන තැවෙන ගැති නෑ. ඒ තියෙන පුංචි අඩුපාඩු ටික බොහෝම සුහදව සුපුරු කරගෙන හොඳ ටික වැඩි කියන සදාතේ යන්න පුළුවන්. මේකට කියනවා ආත්මනුකම්පාව කියලා. තමන්ගේ වැරදි ටිකට තමන් අනුකම්පා කරන්න දන්නේ නැත්නම් හොඳ පැහැදිලි බීජගණිතමේ සමීකරණයක් හදන්න පුළුවන්. යම් කෙනෙක් තමන්ගේ අඩුපාඩු වලට සමාව දෙන්න බැරි නම් මේ මනුස්සයා කවදාවත් අනුන්ගේ අඩුපාඩුවකට සමාව දෙන්නේ නැහැ. ඒක ඉබ්බන්ගේ පියාට බලාපොරොත්තු වෙන වැඩක්. ආවුගේ අම්බලාපොරොත්තු වෙන වැඩක්. ඒක ආධ්‍යාත්ම ගමන යන කෙනා ඉස්සල්ලාමයි කිය පටන් ගන්න තමයි. තමන්ට තම වෛර කරගන්නේ මේ යන ගමනේදී තියෙන වෛරය ඇති ආය අලුතෙන් ගන්න දෙයක් නැහැ. ඒ වැඩ කරගෙන යනකොට කාටත් අතපය තුවාල වෙනවා හැපෙනවා කේන්ති යනවා අඩුපාඩුකම් සිද්ධ වෙනවා එහෙම නැත්නම් 100 100ක් දෙවිය හරියන්නේ අනේ නිසා මේකට අනුකම්පා කරන්න ඕනේ කියලා තමන්ගේ පවුලේ කෙනෙක් වැරද්දක් කරපුවාම ඒ වැරද්ද යාට හේතු ගන්නලා දෙන්න හදන මිසක් අපි අර දඬුවම් කරන්නේ නැහැ මොකද පවුලේ පානික. අන්න ඒ වගේ භාවනා කරගෙන යනකොට ශ්‍රද්ධාව අඩු කරන, වීර්යය අඩු කරන, සමාධිය අඩු කරන, සත්‍ය අඩු කරන, ප්‍රඥාව අඩු කරන දැකීම විශාල ඉදිරි ගමනකට පෙර ලකුණක් විදිහට දැකගත්තොත් එයාට වාසි දෙක තුනක් හම්බෙයි. එකක් තමන් තමන් සමාව දෙන්න ගන්නවා. දෙක කර්මස්ථානාචාරවලේ ඕන නැතුව යනවා. තමන්න පුළුවන් වෙන ඕනම වෙලාවක කෙටි නැගිටලා හිටින්න. ඒ වගේම භාවනා මධ්‍යස්ථානයක හෝ gedara dore හෝ වීදියේදී කවුරුද වැරද්දක් කරනවා දකින්නට ඒකෙන් තමන් පවුම කරගෙන ඉන්න තේරුම් ගන්න. ඒ වගේම එවැනි කෙනාට විතරයි ඒ වැරදි කෙනාව පස්සේ ඉවසීමේ යුක්තව හදන්න පුළුවන් වෙන්නේ. ඒ හැලෙන් කවදාකවත් කරන්නේ ඒ හැදෙන මානව දයාවේ අරමංශයට නිවුණට පස්සේ ගිහිල්ලා කියනවා මම ආවල් දෙක දැක්කා. ඒ වෙලාවේදී වෘද්ධි මාළු බාණ්ඩ හොඳ නැහැ මං කරගන්නේ කියලා. නමුත් මම ඔබට මේ කියන්න යාවේ මෙන්න මේකෙදි මෙන්න මේකයි වෙන්නේ මෙන්න මෙහෙම කරුවා නම් හොඳයි කියලා හොඳට විවේකී උපදෙස් දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒක නිසා අර කලබල වෙලාදී උපදෙස් නොදුන්නට ප්‍රශ්න අමතක කරන්නේ සුදුසු වෙලාවල උපදෙස් දෙන්නේ යාට අතකුච්ච ගන්න නැති විදිහට කරන්න පුළුවන් එකක් කියලා. ඒක නිසා මේ වැරද්දේ යමයි නිවැරදි. අපි වැරද්දට ප්‍රමාණ වෙන්නේ සමා වෙන ගතිය. වැරද්දට ඉවසන ගතිය. අපි අවුරුදු කාලේ බුලත් සත්‍යය ගමන් දෙනකොට කියන්නේ වෙච්ච සමාගෙන නැවත සමාදෙන ගතියක් බුලක තිබේ කියලා බුලටට වෙයි. අපි අවුරුද්ද පුරා වෙච්ච අමරද්දක් කියනවනම් ඒකට සමාවිෂණ ගතිය බ්ලොක් කරලා තියෙනවා. සිංහලයේ බොහෝම කිට්ටුවන්ට අටාම් බුලට. වෙච්ච සමාගෙන නැවත සමාදෙන ගතියක් බුලක තිබේ. අන්න ඒක යෝගාවචරයෙන් පටන් ගන්න නැත්තම් අනිකුත් කට්ටියගෙන මේ ලෝකේ බලාපොරොත්තු වෙනවා. නමුත් යෝගාවචරය ගාව මම හිතන්නේ අවශ්‍ය ප්‍රමාණයට ඒ සමාව තියෙනවා කියනවා. ඒක මොකද හේතුව තමයි සුචිත්‍රවාදීව තමයි දිහා බලන නිසා. මම මේ කියන්නේ සුචිත්‍රවාද විරුද්ධකමක් නෙවෙයි. මම කියන්නේ මේ සම විපස්සනා අනුග්‍රහිතයක් මම කියන්නේ. විපස්සනා කරනකොට මේ සමාගතිය නොදී කටයුතු කරන්න පටන් අරගත්තොත් අපිට ගමන හරීම දීහච්ච බරපත්‍ය ගල්වල පාරක යනවා වගේ ජර බරස් ජර බරස් ගන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් කෝච්චි පාරක බක්කයක් කරන් යන්න හදනවා වගේ ජල බඩක් ජල බඩක් ගන්නවා. හරි විච්ච ප්‍රමාණයට නැවත සමාව දෙනවනම් න්යා එළු තෙල්ලක් ගන්නවා වගේ ග්‍රීසියව වගේ හරි ජර බර හද්ද නැතුව දරාගෙන කාගෙන ඉදිරියට යන්න පුළුවන් ගතියනකොට හිතේ අර ප්‍රතිශක්තිය උපේක්ෂාව ඉවසන ගතිය, කලබල වතුරේ මාළුව බාන ගතිය, කලබලේ තීන්දුව නොකරන ගතිය කියන මේ මානව ධර්ම නිසින්ින්ද වැඩෙනවා. මේ මානව ධර්ම සමාජික පැත්තෙන් ගන්නවට වැඩිය අර කියන රත්යක් වැඩි. අර කියන ශ්‍රද්ධාවක් වැඩි. පුදුමාකාර විදියට අපි තවක් කලන. උරගෝ ජීන්නේයන් තචම් පුරාණ. මෙතෙක් කල් අපිට වැරද්දක් පේන්න බෑ. විශේෂයෙන්ම කිට්ටුවන් දෙකේ. ඒකත් මහ පුදුම ගුණයක් තියෙනවා. ඒ නිසා අපේ විස්සරණේ විවස්ථාවේදී ලොකු ස්වාමීන් වහන්සේ කියලා කියනවා තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදී නොකරන කියන. මේක ඉංග්‍රීසියෙන් ගන්න කියන. මොන තාලෙමවත් ගන්න. ඇග්‍රි කාම කෙනෙක් ඇවිල්ලා පරිවර්තනේ පහක් විතර කරලා මයින් හුව උඹට මොකද හිතෙන්නේ කියලා. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුත් සාධ්‍යලාභී නොකරමු. අපි උදේ ඉඳලා හැන්දෑවකම් පෙට්‍රල් පුච්චන්නේ කේන්ති ගන්නේ අල්ලපු ගෙදරක් පිටරට ගෙන්න කෙනෙකුටවත් නෙවෙයි. තමාගේ කමනේ. ඒ මොකද මෙයා රෞත්‍රිකුත් මගේ කාඩ් එකට හොඳ නැහැ කියලා. දෙන්න මොකක් කරන්නේ? තන්නේ කර ආපු සිහියක්ටි. ඒක අපි ක්‍රියාත්මක කරන්නේ හිතවන්තේ. ඒකෙන් එයාව දඩමීම කරගෙන ඔබ මම මිනිහෙක් කරන්න හදන්නේ මහත්යෙක් කරන්න හදන්නේ කරන්නේ නැහැ කියලා ඌට ගන්න. තමන්ගේ තියෙන මහත්ම ගතිය නැතිකම තමයි ඒක පෙන්නන්නේ. ඒ නිසා ඒ ඇත්තම දඬුවම් කරන්න අපිට අයිතිද බුදුහමෝ තියලා නැහැ. ප්‍රතිනීතිය දීලක් නැහැ. ඒක නිකන් අර බඳුර මේ කෙතර ඉන්න මුවහමට ගහනවා වගේ කැලේ තියෙන මුවා ඉන්නේ. මේක හොඳට දකින්න පුළුවන් ඇත්තම භාවනා කරනවා. භාවනා කරනු තේරෙනවා අපිට වැඩිම කේන්ති යන්නේ කිට්ටුවන්තෙක්. තමන්ගේ වැරද්ද දකිනකොට ඒ නිසා මේක ලෑස්ති වෙලා කියොත් යස්ස ධරතජා නිසන්තිකේ යම් කෙනෙක් නැවත තමන්ට සීයේ ළඟට වෙලාවේදී සීයේ නැති කිරීමට හේතු වෙච්ච ක්ලේශය නිසා කාම 10ක් කෙලෙස් 10ක් පහළ වෙනවා නම් ඒක ප්‍රතික්‍රියාවක ඵලයක් වශයෙන් තේරුම් ගන්නමයි ඒක ප්‍රතික්‍රියාව නොකරවා පිච්ච වැරද්ද වැරද්ද වශයෙන් මම බාර ගන්නවා නැවත සකස් වෙලා අරමුණට පැමිණීම හිතේ හැදියාව විදිහට මම බාර ගන්නවා මේ දෙකෙන් හිතේ හැදියාවට මම තනක් දෙනවා කියලා යන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයාට මේ වැරද්ද නැවතත් කරනකොට අච්චරම අමාරු වෙන්නේ ඉස්සලා අල්ලන්න පුළුවන් චිත්තක්ෂණයකට ඉස්සලා අල්ලන්න පමණ ගතිය අපිට ලැබෙන සුභාශිංසනයි මෙන්න මේ වැරදි රාශියක් දිනපතා දිගට දිගට සිදුවෙද්දී දවසක බරපතලෝකීදී අල්ලගෙන සමා වෙලා ඊගාදාස මම මේක නැවත හොඳේ විපස්සනා බලන්න ඕන කියනකොට වැරද්ද අච්චරම බලවත් වෙන නිසා අහුවෙන එක තමයි යෝනිසෝ මනසිකාරය කියන වචනේ කියන්නේ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ අපිට ඉස්සල්ලාම මොකෝනේ හිතේ වැරද්ද අහුවෙන 98 99 දී විතර. 100 බැනපුවම අපිට දඬුවම් ලැබෙනවා. කොහෙන් හරි අපි 99 හම්බෙනකොට හරියට කනගාට වෙනවා. මෙච්චර සිල්වන්ත කෙනා, මෙච්චර භාවනා කරන කෙනා, මෙච්චර වරුන්දේ මට මෙච්චර දුර ගියාන කියලා අපි පශ්චාත්තාප වෙනවා. නමුත් අපි අනුගාන කියන සීය ගන්නෙ නැහැ. 99 දී අනුනා කියලා සතුටු වුණොත් ඊගාබ්දාට ඒ වැරද්ද වෙනකොට ඒකට හෙට්ටු කරලා ඔට්ටු කියලා කියන්න පුළුවන් 99 කියන්නේ ඉස්ලාම් වෙනවා. 98 කියවුවා. ඒත් කනගාටුයි. අද තර ගන්නට මේ රෞත් වෙන ගම්මව කාඩ් එක රෞත් වෙනවා. ඒරෝ වැඩි නැහැ කියලා බොහොම කනගාටුයි. ඊට පස්සේ ආයෙත් වනේ අනුමත ඇවිල්ලා ආය ආවනේ කියලා 97 96 95 පස්සට පස්සට පස්සට එන්නේ කර තමයි අපි මුල ගන්නවා කියලා කියන්නේ. ඒකට එකම දේ නැවත වෙන්න ඕනේ මුල මැද අග කියන චින්තනෙදි සිහිය තියෙන්න. අපෝ එන්නකොටම කුලප්පුනොත් මේ චිත්‍රාදාකත් අපිට දැක්කන්න වෙන්නේ. අන්තිමට මේකේ මුලදී ඔය 97 96 වුණාට පස්සේ කුට්ටි කුට්ටි කඩේට පටන් ගන්නවා. හැටි ඉලක්ක කරන බවින්ද 30 ගියල්ලට. 30 ගියල්ල නම් 15 ගියල්ලක් පුළුවන්. එnde එnde එnde එනකොට තේරෙන පටන් ගන්නවා මේ කෙලෙස් කොච්චර තුච්ච වුණත් පහර වුණත් කෙලෙස් කොටදී සතිය හරි බලන්න. සතිය කරන්නේ දකින්න එක විතරයි. නමුත් දැකලා ආපෞ සත්‍යයට හබු වෙලාවේදී නැවත කෙලෙ දෙකට ඉන්න තියෙනවා මේ ධර්තය නැතර කරනවා කියලා කියන්නේ. අපිට ඒක කියන්න ප්‍රතික්‍රියාන ප්‍රතික්‍රියාවක් කියලා. ඒක හුදුට අපි දිගේ කිව්ව අහලා හිතට වද්දාගෙන කලබල වෙන්නේ නැතුව. හරියයි කියලා සතුටු වෙන්නේ නැතුව. වැරදුනායි කියලා කනගාටු වෙන්නේ නැතුව. බලාගෙන ඉන්න පටන් අරගත්තොත් හොඳටම තේරෙනවා මේක තමයි පටිඝෝත ගාමී කියලා කියන්නේ. අනිත් ඔක්කොම ගඟදික පැයට පේනටි අපි ගඟදික ඉහළට පේනන්න උත්සාහ කරනවා. අපි නිකන් සතිමත් වෙන්න හදනවා විතරක් නෙවෙයි. සතිය කැඩුනයි කියලා පශ්චාත් නොවෙන්නත් කරනවා. අදිෂ්ඨාන කරනවා. එතන තමයි සතිය බලවත් වෙන්නේ. එතන තමයි සතිය සතිපට්ඨානයක් වෙන්නේ. සුපතිච්චිත සතියක් වෙන්නේ. ඊවසීමේ ශක්තියක් ඇති කරගන්න. කවදා හෝ එන්නේ පාඩම් පැනපු කෙනාට විතරයි දවස පුරාම සතුටුමත් වෙන්න ඕන කියන අදිෂ්ඨානයක් ගන්න පුළුවන්. හරියට මේක මේ විදිහට මේ කළුපැත්ත මේක සුදුපැත්ත නමුත් මම බ්ලැන්කට් එකෙන් හැම දවසම වහනවා කියලා පදාර පිටින් අපි දන්නවා සතුටුමත් නැහැ කියලා. නමුත් අපි ඊට පස්සේ සතුටුමත් වෙච්ච වෙලාවේදී ආයෙ පටන් අරගෙන යනවා අර සතුටුමත් නැති කරන පශ්චාත්තාප නොවි එදාට පුළුවන් වෙනවා උදේ අත් දෙක අරපු තැනදී මම සතුටුමත් වෙන්න ඕනේ කියලා අදිෂ්ඨාන කරලා මුළු දවසම ගත කරලා නිදාගන්න කන්නදී නැවත සතිමත් වෙලා සම්පූර්ණ දවස සතිමත්. මේ කියන්නේ 100%ක් සුද්ධ තනි එලකිරි වගේ සතියක් නෙමෙයි. අසතිය හොඳට ගන්න. මට අද මෙන්න මේ මිත්‍ය හම්බෙච්ච ලාගේ සතිය නැතුණා. මේ කෑම කාපිලාගේ සතිය නැතුණා. මෙන්න මේ වැඩේදී සතිය නැතුණා කියලා පදාර්ථය අහුවෙනවා. එයා ඒක ප්‍රමාණ කරනවා විශක්ක පශ්චාත්තාපයෙන්. එතකොට පුත්තක් ඇති කරගන්න පුළුවන්. සප්පයි මිත්‍යය කවුද? සප්පයි ආහාරය මොකද්ද? සප්පයි ඉරියව්ව කෝකද? කොයි වෙලාවකද මේක හැදෙන්නේ? මොන දිශාවටද මේක වෙන්නේ කියලා Taman පිළිබඳව සිතියම දැක ගන්න පුළුවන්. අන්නේ වගේ මේ ඒකට කියන්නේ මේ ස්වයං පෝෂිත ගතිය. තමා තුළින්ම යාන්ත්‍රණ හැදෙන්න ගතිය ඉන්න නම් අර ආශස්තිමත් මොහොත සංකම්පා කරන එක තියෙනවා. ඒක ධර්මයේ කියන පරිලාහි නැති වෙනවා. අනේ එදාටත් සැලසුම් සහගතව අපිට හම් වෙන කාලය හෝ මිත්‍යාව ආහාරය හෝ ඍතු හෝ පාවිච්චි කරලා එන්නේ එන්නේ එන්න කටපුංචි කරගෙන මල් ඉහිල කරගෙන සම්පූර්ණ කොට කර ගන්න පුළුවන් තත්යකට එනවා. ඒ නිසා මුලදී අපි නරකයි කියලා සතුටුමත් වෙනවා. මම සුද්ධවන්ත වෙන්න හදනවා කියලා පටන් ගන්නවා. ඊළඟ මුලදී අවුලව ගන්න වෙලාවෙදී මේ වැඩේ පටන් ගන්න වෙලාවේදී ලොකු අනුකම්පාවකින්. යා බොහොම මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ beginner's mind කියලා. අපේ කියන ගුණ ලදරු එකක් ඇති කරගන්න. මම මොනවාක්ද දැන්නේ මම මේ සත්‍ය හඳුනලා දෙන්න හැබැයි. ඒක වැඩි වෙන වැඩි වෙන එනකොට දැනගන්න ඕනේ. අසතියට කම්පා වෙන්න එපා. අශ්‍රද්ධාවට කම්පා වෙන්න එපා. කුසීතකමට කම්පා වෙන්න එපා. විචිත්ත හිතට කම්පා වෙන්න එපා. තමන්ගේ මෝඩකම දැක්කම කම්පා වෙන්න එපා. කරගෙන කරගෙන යනකොට මේක සම්පූර්ණ කටමල්ල වහගෙන අහුර ගන්න පුළුවන් තත්ත්වයට එනකොට මම හිතන්නේ පුදුම සතුටකටපත් වෙන දරුවෙක් යනවාසේ. මේ මිනිස්යාට මම කියපු දේ තේරුමයි කියලා. නමුත් මේක ඉතාමත්ම සංවේදනීය පැත්තක් තියෙනවා. යම් කෙනෙක් ප්‍රකාශිතව භාවනා කරන්න පටන් අරගත්තට පස්සේ ලෝකයා බලාපොරොත්තු වෙන ඊට පස්සේ මෙයාට කිසිම වැරද්දක් වෙන්නේ නැහැ. වෙච්ච ගමන් කියන භාවනා කරන්නේ දැන් අපිටත් ඇදී සතිය නැනේ සම්පූර්ණ අරමනුෂයා පිට කියලා කපන්න පටන් අර ගන්නවා ඒ නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ සමථ විදර්ශනා භාවනා මාර්ගෙ මෙන්න මෙහෙම සිත්වන්නාපුරු වචනයක් කියලා තියෙනවා ඒ වගේ වැටි වැටි Tamanට අනුකම්පා කරමින් ඊ타මත්ම බගයපත් ධර්ම ගෞරවයේ යුක්තව අඳා වැටිගෙන මෙයන් යෝගාචරයට ලෝකයා භාවනා පිස භාවනා පිස කියලා කියනවා බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා සාදු කියන මේ වීර චරිතයට අද අපේ සමාජයේ කෙලපිරිච්ච පරික්‍රමකට තරම් අසලකන්නේ නැහැ කියලා කියනවා. ඒ ඉන්සින් 50 කන මුල. උනාගල උත්සාහ කරන කාලේ භාවනා කරන්න හදන හැම කෙනාම අවචාවට කරා. හැම කෙනාටම දොස් කිව්වා. කියලා ඒගොල්ලන්ට අර විදිහේ එයාටම චරිතය කියලා දමලා ගහලා ඔයගොල්ලන්ට වැරද්දක් කරන්නයි කියන්නේ අපිට වැරදි කරන්නයි කියන්නේ ඒගොල්ලන්ගේ මුණක් කරන්න පටන් ගත්තා. උන්වහන්සේ උඩ උස්සලා ඒ කියන්නේ රැල්ලේ මුළු උස්සලා මත්තර පහළ වෙන යෝගාවචරයට ආත්ම සංයමයේ ගෞරවයක් ඇති කරගන්න මේ පොත්වල කියලා කියනවා මේ වගේ උතුම් වැඩක් කරන කංගදිගේ පීනන බුද්ධ ආධෝත්වයන්වන්සලා සාදු කියන මේ ශරීරෙට ලෝකයා භාවනා විස භාවනා විසයි කියනවා කෙලකෙච්ච පඩිකමකට තරම් අසලකන්නේ ඒක නිසා නරද්ද දෙවෙනි හැරේ වෙනකොට තුන්වෙනි හැරේ වෙනකොට අපි හිතාගත්තා. මම කාම කෙලෙතරත පහළ වේවා මම මට අනුකම්පා කරගන්නවා කියලා කියාද අපේ අසල්වැසියෝත් අනුකම්පා කරන්නේ. ඒගොල්ලෝ අපි වහාම යුදාධිකරණයට පත් කරනවා. පච්චල වහාම මරවලෝක කියන කරනවා අපි කිවි යෝවනේ වැඩි වැඩ කරන්නේ යන්නේ බෑ කියලා කිව්වදම කියන්නේ ඕකනේ භාවනා කරනකොට අපි වගේ හිටපල්ලකෝ. නම් පහෙන් හදන්න යන්න බෑ ලොකු අතු වලන්න යන්න එපා කියලා. ඒක නිසා මම කියනවා භාවනා කරන කාටවත් හැගෙන්න කරන්න එපා. ලේසිම වැඩේ කරා. කියන්න ගියොත් තමයි මේකේ ප්‍රශ්නේ හිතේ. ඇඟෙන්න ගන්නත් එපා. මම භාවනා ජීවන කෙනෙක් කියලා හිතන්නත් එපා. හැමදාම ආධුනික හිතක් ඇති කරගන්න මම මගේ අශ්‍රද්ධාවට අනුකම්පා කෙරුවේ නැත්තම් අපිට ඒ කතෝලික මිනිස්සුනි මුස්ලිම් මිනිස්සුනි බලාපොරොත්තු වෙන්න බෑ. මම මගේ කුසීතකමට අනුකම්පා කරේ නැත්තම් කර්ම බලාපොරොත්තු මම මගේ අසතියට අප්‍රම ප්‍රමාදයට අනුකම්පා කරේ නැත්තම් මට ඉති ගමනක් නැහැ. මම මගේ විචිත්ත හිතට මේ කියන්නේ සත් මේ සමාධි නැති හිතට අනුකම්පා කරගෙන තමයි ගමනක් නැහැ. මම මගේ මෝඩකම අඳුරගත්තේ නැත්නම් මට මේක බේතක් නැහැ. ආනේම තමයි අනුකම්පා කරාට පස්සේ නැවත වෙන සැරි නැවත ඒ වැරද්දම හරියටම සිද්ධ වෙනවා. සිද්ධ වෙනකොට 99 කියන්නේ 98 දී අල්ලගන්න පුළුවන්. 97 දී අල්ලගන්න පුළුවන්. අන්නේ පුංචි වෙනස පවා මහා මෙරක් වගේ බලන්න සල්කනවා. පුදුමාකාර තරගය කරන්න. හැබැයි ලෝකයේ එකින්දී අපිට අර පුදුමා විදිහට උසුළු උසුළු අවචාට මොකක්ද බලන්න. වෙනිසරණේ හදනකොට ඒ ධම්මනි සන්ති ස්වාමීන් වහන්සේ තෝටිතියේ අශෝක වේදත් කියලා යහන අදහසක් තිබුණා පුළුවන් වෙයි කියලා. භාවනා කරන්න පුළුවන් වෙයි. මේ ජීවිතේ නිවන් ළඟන්න පුළුවන් වෙයි 67. ඒ වකට හිටපු සෑම පඬිතෙක්ම උගතෙක්ම ඇවිල්ලා මට ප්‍රයිවට් ඉන්ටර්විව් එකකින් කියලා තියෙනවා අපරාධ හැලිවිදම් කරන්න එපා. බුද්ධ ආගමේ ඇති 2500 ඉවරයි. දැන් තියෙන්නේ නැති 2500 මේක නිසා අපරාධ කරන්න එපා. ඊට පස්සේ මම හැම කෙනෙකුටම සාකච්ඡා කරලා දැක්ක මේ ආදෝ මොඩේ කිව්වට මුන්ට අන්නේ නැතික විතරයි කියන්නේ. කරන්නේ කාටවත් කරන්න දෙන්නේ. ඊට පස්සේ ප්‍රකාශ කරා මේ ලෝකේ කවුරු විරත වුණා 99.99 විරතක් මගේ තකතිර කරන මේක කරනවා කරනමයි මේක වලකන්න බවයි මේ සමහරු ඇවිත් ඉවරලා හේතු වර්ම සහිතව කියනවා මේ කාලේ කරන්න බැරි වැඩක් ඔය උච්චර මේ අහන්න හදලා පිරිසක් ඇවිල්ලා ඔබට භාවනා කරලා වෙන්නේ නැහැ කියලා. ආහාර නිකේතවාදී කියන්නේ මොකද්ද? ස්තුතියි. ඒගොල්ලෝ කතා කරන්නේ මේ පාර යන වාහනවලට තියෙන මාර්ග නීති. මම යන්නේ අඩි 33000 උඩින්. මට ওই මාර්ග නීති වලින් බැලන්නේ. මම ඊට හරලා ඉවරයි. අන්නේ ඒ වගේ ගැම්මක් ගන්නේ අර ඇතුලේ මේවා දැකලා Taman ගම අනුකම්පා කරනවා. හද්දාව ඇති වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන් කම්පා වෙන්නේ. කුසීතකම් ඇති වෙන්න පුළුවන්, වීර්ය ඇති වෙන්න පුළුවන් කම්පා වෙන්නේ. සතිය එන්න පුළුවන්, අසතිය එන්න පුළුවන් කම්පා වෙන්නේ. සමාධිය එන්න පුළුවන් නැති වෙන්න පුළුවන් කම්ප වෙන්නේ. ප්‍රඥාව එන්න පුළුවන් නැති වෙන්න පුළුවන් කම්ප වෙන්නේ. මෙන්න මේව සාහසික ගතියක් මේ වැඩි ඉස්සරහට යනකොට. අනේ සාහසික ගතිය එනකොටම ස්වංසිද්ධ භාවයක් එනවා. මම කොයි ගුරුවරයෙක් නැතුණත් මම කරන්න පුළුවන්. වැටෙනවා කියලා වෙන්නේ මම වැටෙන්න ලෑස්ති. කියලා ඒකට සාදර වෙනකොට තමයි මේ ශක්ති බලවත් වෙන්නේ. ඊට පස්සේ ඔළුවට කිසිම කෙනෙකුට ටෙන්ෂන් එකක් දාන්න බෑ. කිසිම කෙනෙකුට මේ අසහනයක් දෙන්න බෑ. හිතිනවා පෑඩ් දෙකක් සමහර දවස් දෙකක් හිටිනවා. ඊට පස්සේ ඒකම තලු නැහැ. මුන්ට මලකුණක් වැටුණාට කවදාකවත් හිතින්නේ නැහැ නේ. ගහලා ගහලා ගහලා ගහලා කොහොම හරි තල් බහක් නරුවා වෙලකට ගෙනත් දාන. ඒ වගේ තමයි මේ මේ ධර්තකාමේ කෙලෙස් ධර්තේ තේරුම්ගත එක්කන ඉස්සල පස්චාත්තාප වෙනවානේ මම වගේ කෙනෙකුට තරන්න නැති විදිහට මෙන්නයි කියලා. බුදුහාමුදුරුවෝ මෙහෙම දෙයක් කියලා තියෙනවා. මම මගේ ගුණධර්ම ටික වඩනවා කියුවට පස්සේ අර කිපේටම තලු කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ශාසනයේ සජීවී ධර්ම ශාසනයේ පණ තියෙන්නේ වෙච්ච වැරද්දට සමාව දෙන්න කලින් කියලා. තමයි බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න කාලේ මේ වගේ කියන උද්‍යාන කතාවක් කියනවා නැත්නම් කට්ටියට නිකන් ගන්න ගියා. සුත් මේ බිම්බිසාර රජු වගේ පින්සා පැතුනට බුදුචානන්සේගේ අගේ තේරුමයි මොකද සෝහන් චුක්තුනේ උන්වහන්සේගේ ප්‍රාදේශීය රජ කෙනෙක් කියලා ඒ රජුට පණිවිඩයක් කරා ඒ රජුට මෙහා මේ රජුට පණිවිඩයක් කියලා දුන්නා පණිවිඩයක් කන්නේ ත්‍යාගයක් කියලා තිබුණා වටිනා කටේශලියක් ඒකේ පිට කවරේ කියලා තිබුණා සාධ්‍ය සභාව රැස් කරලා ඔක්කොම ඉන්න වෙලාවදී මේක දිගාරින්නේ කියලා ඒක දිගාරලා බලනකොට මුචිම තුනී කටේශලිය හත් කුසුමයි ඉතින් මුළු රාජ්‍ය සභාවම මේ රාජ්‍ය රාජිෂ්ඨිචාරල කරාය කුකුසාස රජු වටිනා තෑග්ගක් කරලා තියෙනවා. ඉතින් මෙයා කල්පනා කරා බුද්ධ රාජ්‍යර මොකද කරන්නේ කියලා. ඊට මෙයා කරපු දේ සම්ප්‍රත්‍යාවක් අරගෙන බුදුන් ලෝකේ උපන්නා කියලා ලිව්වා. ඒ දවස්වල තිබිලා තියෙන්නේ මේක නේද ලෝකයක් මන් දන්නේ නැත්තද කියලා. සම්පත්තියට සීල් එක ගහන්නේ හක්කර දිහා හපන උදතේ. ඒ ආඩේ සිඹට බැරි තනවල මේක රජු ගංගෙම දාපටියි. එහෙම ආඩ කියලා කුක්කුවක දාලා පිටින් දිව්වලු මතු මහන් කලාවේ උඩට ගිහින් තනියම විවෘත කරලා බලන්න කියලා. ඊපස්සේ කුක්කුසාගාජි වණ්ඩ ඔන්න පයින් කාරයන්වල මේ සම්මත තුනක්. ඊට පස්සේ දිග ඇදලා ඊට පස්සේ ගිහින් තියෙනවා මතු මහන් කලාවට ගිහිල්ලා තනියම කියලා බලන්න කියලා. ඒක බලනකොට සම්පත්‍ති රෝග තියෙනවා බුදුන් ලෝකේ උපන්නයි. එච්චරයි. ඒකට ඒ ක්‍රමම එකක් පහරන රාජ්‍ය අතාරින්න ඕන පැවිදි. එහෙම වීදි පල්ලහටාව ළඟ තියෙන කඩේකින් මුටි පාත්‍රයකුයි සිවුරුකුයි දාගත්තා ගලවලා දාලා ගියා. ගිහිල්ලා දැන් ආහන ආහන කෙනකින් අහන බුදුහමසෝ කොහෙද ඉන්නේ කියලා දැන් පැවිදි. සම්පූර්ණ ඉතදව පාත්‍රයකට අගර අරගෙන යනවා. බුදුජානනාංශය දැක්කම ඒක උන්වහන්සේගේ ඒ ලක්ෂණ මේ වගේ ස්කෑන් කරන්න ඕනේ නැත්තේ උනේ බුදුසසුනේ ඒ ඥාණයට බුදුසසුනාසෙත් කිරුවේ මෙයන් පාරදී ඉස්සරහට ගියා. යනකොට වැයබෝ වුණා. අර කුසාලි දැන් රාජ්‍ය ගෝණේ කුමාර හම්තු කාට උද්‍යාන කරක් නැහැ මේ බලන් හදන තැනක මඩුවක් තිබුණා බලන් වේලෙන. එයාට ඉල්ලලේ ආත්මවලන් කාලේ කතා කරලා කිව්වා වාසක මාත්‍ර මම මේ ගමනක් කරන කෙනෙක් මට රැහැට ලැබුම් පොලේ ඉන්න පුළුවන් කියලා. හැබැයි එයා කිව්වා මේක කිසිම පහසුකම් නැහැ. හිතියට විරුද්ධත්වයක් නැහැ. අපි අලාගේ ඉඳලා දැන් ඔන්න බුදුරජාණන් ලෑස්ති වෙනවා. බුදුරජාණන් වහන්සේ ඊට පහුවෙලා ඉලා අරවලම් කඩේටම ගිහිල්ලා අරවලම් කාරේ අහලා තියෙනවා. මගේ මන්ට බැරිද නවත්තන්න ඊට පස්සේ කොළු ඔබතුමාට ඉස්සෙල්ලා බොහොම සාන්ත කෙනෙක් මේක ඇතුළට ආවා එතුමගේ විවේකයට මම බොහොම කරුකෝ. ඒ නිසා මට දැන් කරන්න දෙයක් නෑ. එතුමා කැමති නම් මගේ විරුද්ධයක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන්සේ කියලා පුක්කුසාසින් ආවා මම මේ ගමනක් යන කෙනෙක්. මම මෙතන හිටියොත් ඔබතුමාට කරදරයි. අනේ නෑ මේක මේ පොදු කුඹලගේ මඩුව ඔබතුමාට පාසම වාඩි වෙන්නේ. දැන් බුදුරජාණන්සේ වාඩි වෙලා මේ කොහොමද කවුද කොහෙද කියලා මට ඇයිනොන්ද විතරක්. ඉතින් මෙයා කියනවා මම ආවේ පුක්කුසාලි මේ අවන්ති රාජ්‍යයේ ඉඳලා මේ කවුරු වෙනද පැවිදිුනේ මම මේ බවත් බවත් කවුරුන් වාසය වෙන්නේ බවත් ගෞතම වාසය දැකලා තියෙනවද නෑ මනහලා තියෙනවද නෑ දැක්කොත් අඳුරන්න පුළුවන්ද බෑ ඉතින් ඒක හොඳයි දැන් ගතාරණා මම බණ කියක්කෝ තාලෙන්න කැමතියි ඊට පස්සේ බොක්කු සාහි කියලා කියනවා අනේ කොච්චර දෝ හොඳයි මම බොහෝ රාජකාරී ලිපියෙන් තාප් කෙනෙක් පණ කියන්නේ යනකොට තේරෙනවලු මෙයා වෙන කෙනෙක් වෙන්න බෑ කියලා එතකොටම උණු වෙලා තියෙනවා. රත් වෙලා තියෙනවා දන්න පටන් ගන්න තියෙනවා. මේ බුදුහාමුදුරුවෝ ඉස්සරහ නේද මම මේ යාළුවෙක් වචනෙන් කතා කරේ කියලා. පැත්තකේ ඉල්ල වැඳලා කියනවා මට දැන් තේරෙනවා ඔබ වහන්සේ කවුද කියලා අනේ මට තමා වෙන්නේ මම මෙතෙක් කල අඳුරගෙන ඉන්නේ කතා කරේ. මම ඔබ වහන්සේට යාළුවෙක් සුරුකින් කතා කරලා මට හානියක් වුණා නම් මට අනුකම්පා කරන්න කියලා. ඉතින් බුදුසසුනට කියන දුක්ඛසාති යම් කිසි කෙනෙක් වැරද්ද වැරද්ද වශයෙන් දැනගෙන සමාව ගන්නවා විතරයි බුදුහාමුදුරන්ට ගෞරවය කරන්න පුළුවන් ධර්මයට ගෞරවය කරන්න පුළුවන් සංඝයාට ගෞරව කරන්න කරලා නැහැ. මේක තමයි සාසනේ පණ කියන්නේ. ඒ සම්ම ඔබට සම්පූර්ණ සමාව දෙනවා. මේ මේ මොකද සාසනේ පණ අපිට කියන්නේ. ඊට පස්සේ මේ පළවෙනි දර්ශනයේදීම ඒ මාර්ගඵල ආභේද කරන් පුකුසාදී පිළිගන්න බුදුජානක මේ කවිලා ආනන්ද සාංශයට මතක් කරනවා මේ අපි වාගේ අවුරුදු 2500කට පස්සේ ආවිල්ලා බුද්ධ ධර්මයෙන් ගන්න කට්ටියට පණිවිඩය යන්න ඕනේ කියලා. ඒක නිසා යම් කිසි කෙනෙක් වැරද්ද වැරද්ද වශයෙන් දැකලා ඒකට සමාන දෙනවා නම් ඒක තමයි පණ කියන්නේ. ඒ නිසා අපේ සතිය ප්‍රමාදයට වැටිලා ආපහු gedera එන වෙලාවේදී සතියට එන වෙලාවේදී අපි ධර්තේ බහර කරන්න ඕනකයි. අපි අර බහර ගන්න ඕනේ. මට මතකයි ඔය ලක්වන් සාමුද්‍ර කතාවක් කියනවා. ගිහි කාලේ කොහෙදෝ මේ මුල්ලක පීජික නතර කරපු වෙලාවේ තාත්තා කිව්වලු උචෙන් මොන වැරද්ද කරුවත් මගේ ගෙදර දොර උඹට විවෘතයි කියලා. නමුත් අපි සමහරලාට අපේ දරුවට දොර අපේ සතිය නම් නැත්තර වෙලා නැවත ගෙදෙට එනකොට අපි සතියට හොරස් පොරස් කරනවා. අකමැති වෙනවා. ඒක සතිය දුම්මොන වෙනවා. දුම්මකෝ වෙනවා. එහෙම කරන්න අරගන්න. හිතා ගන්නවනේ මෙහා ඉතින් කාමරතාවල් නිසා සද්ද නිසා වේදනාවක් පැනලා ගියාට ඉතින් සතිය ආවිලා ආපහු ආවනේ ආනපාන පටන් ගන්නනේ අන්න ඒකට සමාව දෙන්න ගන්නවනම් ඒක තමයි සාසනය කියන්නේ. ඒක තමයි පණේන තැන. ඊට පස්සේ ඒ පුද්ගලයා අනුන්ට දොස් කියන්නේ නැහැ. අනුන්ගේ වැරදිට සමාවක් දෙනවා. ඉදිරි ගමනේදී කවුරු පව් කරා Taman යටි දාගන්නේ. ඔහු ඒ දැන් ඔය බ්‍රහ්ම සම්ප්‍රදාය කතාව ඇත්තටම ලංකාවේ සිංදුවක තියෙනවා. ජීවු ලෝකෙම මට විරුද්ධ වුණත් පියාණෙනි මම නැවත ගෙනකොට ඒ ගෙදර එනකොට මේ කලේ දොරේ මට අගුරු දාලා තිබුණේ කියලා. ඒ දවසල මට තේරුණා මේක මොකක්ද මේ ගැඹුරක් මේකේ කියනවා කියලා. අපි හිතන්නේ නැත්තර මේකට කාම දෙයක් නැහැ. නෝ නන්නතර වෙලා කවදාද ඒක හරි පැත්තට හැරිලා ආය නැවතයිල රටේ පිටවන වෙලාවදී කරපු එකට දඬුවම් කරන්න එපා. තීරුම් ගත්ත එකට නපුවන්නේ නැහැ. ඒකකට ධර්මයක් වෙන්නේ. මේ නිසා භගවතුන් වහන්සේ දේශනාවක් කරනවා. ඉතින් ඉති උත්තර පාළියේ ද්වේමේ වික්ඛේ කථාගත සම්මා සම්බුද්දස්ස දේශනා පරියායන භවಂತಿ අච්ඡං අච්ඡේතෝ පස්සත අයම් පතම ධම්ම දේශනා අච්ඡං අච්ඡේතෝ දිස්වා තත් විබ්බින්දිත විරජ්‍යත විමුච්ඡත අයම් දුති ධම්ම දේශනා කිය. මහණනි මේ තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනාව දෙආකාරයි දෙතරයි එකක් තමයි අච්ඡං අච්ඡේතෝ පස්සත අත්තරද්ද අත්තරද්ද වශයෙන් දක්වපන් වැරද්ද වැරද්ද වශයෙන් දක්වපන් ඊ ගාකට අච්ඡං අච්චේතෝ දිස්වා තත් නිබ්බින්දති විරජ්‍යති විමුක්ති. දැකලා ඒකට ප්‍රතිකාරම කරනවා. අපිට වෙලා තියෙන මේක දකින්න ප්‍රමාණය අපි ප්‍රතිකාරම කිච්චර වෙන්න හදනවා. එතකොට කරත් ඉස්සර වෙන ගුණාපත්තට. සම්පූර්ණ අවුලක් කියන්නේ ධර්තේ ඉස්සරහට එන්නේ ටෙන්ෂන් එක. එහෙම නැත්නම් තමන්ට තමන් ඉස්පහසු දෙන්නේ නැති අනුකම්පා කරන්නේ නැති දැවෙන, තැවෙන ගතියකට එන්නේ. මේ වැරද්ද වැරද්ද වශයෙන් දකින්නවනම් මගේ හිත අරමුණේ කික්බඩ පිටිනවා. නැවත ගෙදර ආවට පස්සේ පිට ගියයි කියලා ගහන්න හදන්න යන්න නරකයි. පිට යන එක නිසා තමයි මේකට අනිත්‍යයි කියන්නේ. ඒ නිසා තමයි මේක දුකයි කියන්නේ. ඒ නිසා තමයි මේක අනාත්මයි කියන්නේ. ඉතින් මේ අඳහන අනිත්‍ය කනක් හඳුන ගන්න පිට යන එකට දඬුවම් කරන්න ඕනේ නැහැ. වැරද්ද වැරද්ද වශයෙන් දැක්කම මේ පළවෙනි පියවර. දෙක තමයි වැරද්දට පිළියම් කරනවා. මේක තේරුම් අරගත්ත අපේ අටුවාචාර්යවන්සලා එක තැනක සඳහන් කරනවා සංයුත්නිකාය කියන අප්‍රමාද සූත්‍රය කියලා එකක්. අනේ අප්‍රමාද සූත්‍රයේදී සඳහන් කරනවා අප්‍රමාද කියන්නේ ලක්ෂ්‍ය කියලා මතක තියාගන්න. අප්‍රමාදයේ බොහෝ විට සතිය සතිය සමාන කරනවා. අප්‍රමාදයේ ධාතු දෙක සඳහන් කරලා තියෙනවා. කාරාපක අප්‍රමාදේ සහ කාරක අප්‍රමාදේ වශයෙන් මේක තියෙන අටුවාවක්. අපි ප්‍රමාදයේ ඉඳලා අප්‍රමාදයට එනකොට දෙතවරක ගෙයි. පියවර දෙකකින් එක තමයි ඉන්නේ ප්‍රමාදයේ කියලා දැනගන්න. ඒකට කියනවා කාරාපක අප්‍රමාදය කියලා. දැනගත්ත ගමන් අප්‍රමාදයට හැරෙනවා. ඒකට කියනවා කාරක අප්‍රමාදය කියලා. අන්නද අප්‍රමාදයේ ඉන්නකොට මං ඉන්නේ ප්‍රමාදයේ කියලා දැනගන්න එක එච්චරීමක් සිද්ධියක් මුළු ලෝකෙම මුළු ජීවිතේම මුළු සංසාරෙම. ඒක ප්‍රමා ප්‍රමාදයේම ලක්ෂණය. කාමා ප්‍රකා ප්‍රමාදයේ ලක්ෂණය තමයි ප්‍රමාදයේ ඉන්නකොට ඇහැට නෙවෙයි කනට නෙවෙයි නාසයට නෙවෙයි දිවට නෙවෙයි හිතට නෙවෙයි කයට නෙවෙයි මොකද්ද එකට වෙන something wrong සංඥාවක්. ඊට පස්සේ පාරට self conscious පාර සතිය හිතෙනවා. අන්නේ පළවෙනි එක තමයි කාරාපක ප්‍රමාදය තමයි මේකේ චිත්‍රමදී. අන්නේක දැක ගන්න හම්බ වෙන්නේ නැහැ අපිට ප්‍රමාද වුණායි කියලා ඒක ලක් කරගත්තා. මෙන්න මේ කාරාපක ප්‍රමාදයේ අපි මේකේ කල් සතිය ගන්න උත්සාහ කරපු එකෙන් යටි හිතේ හැදිච්ච ගුණේ වැරදිච්ච බව දැනගත්තා. දැනගෙන හිතට කියන උඩු හිතට සම්පූර්ණ කොහේ හරි පොටපැදිලා කියලා. එතකොට මුළු හිත තේරුම් ගන්න උඹ මෙලා ආනාපානය කරන් තියෙන දැන් කරන් හිතන එකයි වහාම බලයක් කියලා ආනාපානය පටන් ගන්න කියලා දෙවෙනියට එන කාරක ප්‍රමාදේ සිටිනවා. ඉතින් මේ දෙකෙන් කොයි එකද ලොකු කොයි එකද කුසල කොයි එකද බරපතල කුසල අධි කුසල කියලා අහුවොත් කොහොමවත් නැති කෙනාට ලැස්තක් නැති කෙනාට උත්තර දෙන්න බෑ. වැරද්දේ ඉඳගෙන වැරද්දේ ඉන්න බව දැනගන්න එක දුතුන් නැත්තම් ඊට පස්සේ නිවැරද්දට යන්නේ ඒක උතුම් කියලා. ඒක හරියට දානයක් දෙන්න ඕන කියලා නේ චේතනා දානයයි. ඊට පස්සේ චේතනාව අනුව දෙන දාන වස්තුව ප්‍රතිග්‍රාහකයටපත් කිරීමයි ගත්තාම ඕන කෙනෙක් හිතන්නේ ප්‍රතිග්‍රාහකකට දාන වස්තුවක් කිරීමයි දානය කියලා. බුදුදන් වහන්සේ කියනවා මෙන්න මේක කරන්න බාල වෙච්ච හිතවිල්ල තමයි බොහොමත්ම ප්‍රබල බලවත් ඒ නිසා චේතනා දානය උතුම් වස්තු දානයට වැඩියි. ඒ වගේම තමයි කාරාපක අප්‍රමාදයේ උතුම් කාරක අප්‍රමාදයේ කොට. ඉතින් බුදු කෙනෙක් නෑවිලා මේක හදලා දෙන්න ඕන. අපි කාරාපක අප්‍රමාදයේ කාරක අප්‍රමාදයේ කියලා දෙකට කඩන්න දන්නේ නැහැ. ඒකට කඩාගත්තා මේකේ කාරාපක අප්‍රමාදයේ උතුම් කියන අපි දන්නේ නැහැ. අපිට සිටි නැවත සත්‍යමත් වීම වැදගත් කියලා. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. ඊට ඉස්සෙල්ලා සතියේ නැති බව දැනගන්න මොකද්දෝ ඥානයක් ඇති වෙන්නේ. අන්න ඒකට අගය කරපු දාසේ කිනිවනට විතරයි දෙවෙනි වෙන්නේ. ඒක තේරුම් ගත්ත හැරහැලෙන. ඒ තේරුම් ගත්ත දාසේ තේනවා. දිරාගිය හැරක් අප්‍රසන්නේ. වීර්යයෙන් දෙබලක් අතර ඉඳලා ගිහිල්ලා ඒක හලන්න වීර්යයක් ගන්නවා වගේ අනේ ඊට පස්සේ මගේ වැරද්දක් වෙනකොට මම මේක කලබල නොවි ඒකට අත්දව දෙන්න. මේකට ආදාර කරන්න ඕන කියලා පටන් ගත්තට පස්සේ මුළු ජීවිතේම නිකන් හරියට අලුතින් මැරෙන්න පුළුවන්. දැන් කාලක සම්පූර්ණ රීකන්ඩිෂන් කරලා ගත්තා වගේ තමයි තේරුම් පටන් අර ගන්නවා මෙතෙක් කල් තිබුණු ප්‍රතික්‍රියාව නෑ වැරද්දක් වැරද්ද වශයෙන් දකිනවා නිවැරද්ද නිවැරද්ද වශයෙන් දකිනවා වැරද්ද ඉන්නකොට වැරද්ද දකින්න කගේ කරනවා ඊට පස්සේ ඒක නිවැරදි වෙන එක ස්වභාවික ධර්මයක් ඒකත් අනිවාර්යෙන් මතක තියාගන්න කාර අපකප්පමාදී ආවොත් කාර්කප්පමාදී අනිවාර්යෙන් පිටිපස්සෙන් යනවා බය වෙන්න දෙයක් නෑ ඒක ඒකෙච්චර වැදගත් නෑ. වැදගත් වෙන්නේ කාටවත් කප්පමයි. ධන චේතනාව පහනවා නම් නොදී බෑ. එනවා. අනිත් නිසා මේ කාහරාපක අපමාදෙ විල කියන්නේ මේක කළා අපි ගත්ත ප්‍රයත්න නිසා අපි හිතේ අතීතයේ දන්තලා දෙන හොඳ ගුණයක්. ඒකාගේ කරන්න පටන් අර ගන්නවා නම් ඒ පුද්ගලයා වැරද්දෙන් ආපත්ත එනකොට වැරද්ද වැරද්ද වශයෙන් දකින්කොට ඒකට පුම්බන්නේ පණින්නේ නැහැ ඒකට කලාවන්නේ නැහැ. ඒක කරන්නේ නැති කෙනාට ධාරතය. තමයි තමයි සාප කරන ගතිය කියලා කියන්නේ. අත්තානුවාදී කියන අත්තානුවාදයක් කියන්නේ. එනතර කවදාකවත් ඊට පස්සේ ওই කියන අසහනෙ ඉන්න බෑ. ආවත් ටික වෙලාවක හිටින්. ඒ විතරක් නෙවෙයි මනුෂ්‍ය ඔක්කොම මොනම සමාජයට කියන්නේ. කවදාකවත් කාගේ දෝෂයක් දකින්නේ නැහැ. ඒ වෙනි මිනිස්සෙකින් කවදාකවත් අයිතිවාසිකම් සඳහා සටනක් නැහැ. චෝදන නැහැ. ඒ වගේම එතුමට හෝ එතුමිට ලැබෙන සෑම ජයග්‍රහණයක්ම නිතරම ලැබේ. ඕකෝරයක් කවදාකවත් නෑ තරක කරන්න කෙනෙක්. කවදාකවත් නෑ විරුද්ධ පක්ෂයක්. වෙන හැම හතරකටම විරුද්ධ පක්ෂයක් තියෙනවා. ජයගත් එක්කන අනිත් පක්ෂයේ ඊර්ෂ්‍යාවට ලක් වෙනවා. වෛර පහළ. මේ සතිය ගෙනියන ගමනේ විරුද්ධ පක්ෂකුත් නෑ. නිතරම ජයක් හම්බ වෙන්නේ බුදුහාමුදුරුවෝ විතරක් පැත්තකට වෙලා මන්ද හිනාවේ අපි දිහා බලන් ඉන්න බව තේරෙනවා මේ ඉතිසලා යන්නේ ගියා නම් මේ පාරේ ගිහලා තියෙන මේ පාර තමයි. මේක සාමාන්‍ය ලෝකේ නැති වුණාට මේ නිසා මේකට අපි වර්ග කරනවා මේක ගඟ දෙක ඉහළට පිටින් පිටිලා පක්ෂෝතගාමී ගමනක් තියෙන්නේ. ඒ නිසා මේක තේරුම් ගත දවසේ මුළු ශක්තිය යොදලා සති ඉන්ද්‍රිය හති බලයක් කරගන්න උත්සාහ කරනවා. සමාධි ඉන්ද්‍රිය සමාධි බලයක් කරගන්න උත්සාහ කරනවා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය ශ්‍රද්ධා බලයක් කරන්න උත්සාහ කරනවා. වීර්ය ඉන්ද්‍රිය වීර්ය බලයක් කරන්න උත්සාහ කරනවා. ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බලයක් කරනවා. ඒකෝල තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ කෙල්ලෙක් ලොකු වෙනවා කියලා කියන්නේ. අන්‍යගේ භාවනා ජීවිතේ වැඩි වියපත් වෙන්න උනොත. උඟ වෙලාවට මම හිතන්නේ මේකට සුසුසුකම් කියනවා, පින් කියනවා. ක්‍රමවේදයක් දානවා. මෙන්න මේ දෙකෙන් කරත්‍ය කොහෙද ගුණා කොහෙද කියන ඉතර පස්සේ හොරගන්න බැරි ප්‍රශ්න තියෙනවා. ඒසම මම මේ පැය උත්සාහ කරේ මෙන්න මේක පොඩ්ඩක් මම කිව්වට ගුණා ඉස්සරහින් කියලා කරත්‍ය පිටිපස්සේ කියලා බලන්න ෆ්‍රික්ෂන්ලස් පාත් එකක් අපේ කිසිම ගැටුමක් නැති හැප්පිල්ලක් නැති ඍජු කර්ම මාර්ගය හම්බ වෙනවා. හම්බුනට පස්සේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන සූත්‍රයක් කරගෙන කියවනකොට පුදුම පෙරගස්සක් තියෙනවා. අද්විච්ච වචනා බුද්ධ අමෝඝ වචනා ජීනා බුදුහාමරගේ වචන දෙකක් නෑ කිසිම වචනයක අහක දාන්න දෙයක් නෑ. හැබැයි මේක දන්න කිව්ව බැලුවොත් එහෙම බුදුහාමර එකතන කියන ආත්මයි කියන කවසන කනක්. එකතන කියන හතුට වෙන කියලා එකතන කියන හතුට වෙන්න එපා කියලා. සම්පූර්ණ වචන දෙකක් කියන. ඒ වචන දෙක හරියට තේරෙන්නේ මෙන්න මේ වගේ කාරාපක ප්‍රමාද කාරක ප්‍රමාද එහෙම නැත්නම් වැරද්දට සමාව දෙන එක පිළිබඳව මේ හරි ගැටලුව පුංචි කණකෙන් ඉස්සරහට පස්සේ මේ අනිර්වචනීය උදේ කියලා දෙන්න බැරි දේ බුදුජානකගේ පුදුමාකාර විදිහට භාෂාව පාවිච්චි කරලා ව්‍යාකරණ පාවිච්චි කරලා අවුරුදු 2500ක් කියලා කද. තාමත් දිගහැරලා බලුවොත් කහ කැල දෙකට කැඩුවා වගේ පන්ති. ඉතින් ඒක අර ඌර කහ කන්නා වගේ කහ කරා බෑ මේක. හරියට බොත්තරලා කාපන්න දරගන්න. කාලා බලනකොට තේරෙනවා මේ ධර්මයේ මේ විදිහට දැක්කොත් පමණයි බුදුහාමුදුරුවෝ දකින්න පුළුවන්. ඒ වගේම බුදුහාමුදුරුවෝ දකින්නයි කියලා කියන්නේ මේක තමයි. හැබැයි එකක් තියෙනවා. ওই විදිහට බුදුහාමුදුරුවෝ දැක්කොත් ඒ දකින්න කෙනාට බුදු නොවි ඉන්න බෑ. අනිවාර්යෙන් පරිණාමයක් සිද්ධ වෙනවා. අනිවාර්යෙන් මේ පුද්ගලයාගේ කුචාචකම් වල වෙනසක් ඇති වෙනවා. පෞෂත්ව වෙනසක් ඇති වෙනවා. ඊට පස්සේ සම්පූර්ණ චාර්ජිච්ච බැටරියක් වගේ ඉදිරියට බලන්න පුළුවන් ශක්තියක්. ඉතින් අපි මේ දාන්න දැනුම් වලින් කියන දැනුම් කියන අත්දැකීම් වලින් පුළුවන් තරම් මෙන්න මේ විදිහට හරියට පෙරවන සකස් කරලා දුන්නොත් හරිදී හරියට සකස් කළ දුන්නොත් ඉතරහට තියෙන පාරේ තියෙන මේ ගැටුම් අඩුභාවය, චපලකම අඩුකම, වංකකම අඩු වෙලා එනකොටම තමයි තේරෙනවා මුලින් මුලින් මේක හරිය දුෂ්කර වුණාට ඒ ගැම්ම හරියට තේරුම් ගත්තට පස්සේ පුදුම ගැම්මක් කරගෙන වේගී කරන්න පටන් අරගන්නවා. ඊට පස්සේ භාවනා ජීවිතය ඉච්චර අමාරු නෑ. අන්නේම අමාරු නැති භාවනා ජීවිතයකට මේ බණ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදිටුනින් ප්‍රාණ දේශනාමක නතර කරනවා සිල් දිනාටම සංසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා. අද දහවල් දාණය පිළිබඳව දහවල් දාණය පිළිබඳව පින් දෙමිලීමක් වශයෙන් සඳහන් කරලා තිනවා සංඝයා වහන්සේලාට ඒ වගේම අද යෝගාවචර පිටසට ලක්ෂ්මී ධර්මයේ ගුණසිංහතා චම්පා කුමාර හසිනි පණ්ඩිල කියනතු දවල් දානේ සූදානම් කරලා තියෙනවා. ඉතින් අද ඒ දක්වා කෙරුවා විශාල පින්කම් රාශිය දීලාන දවල් දානේ බුද්ධ පූජාව අනිකුත් පින්කම් වගේම අපේ භාවනාදී ඒ සියලුම කුසල ඒ දානාදී කටයුතු කරපැත්තෝ යම් ප්‍රාර්ථනාවක් පරමාර්ථයක් අතව සිද්ධ කරන ඒ ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කරන තරම් බලවත් වේවා ඒ අත්ෝත් ඒක දැනගෙන දැකලා සාදු කියලා පින්නන මොලම් වෙත්වා විහාරතන කරමු ඒ වගේම මේ සංවිධානයේදී අද 9 වෙනි දවස දක්වා කරදරයක් අසු මේ ඔක්කොම එක පෙළට යනකොට අපිට පිණි උදව් කළා වුද නොපිණි උදව් කළා වුද සියලුම සත්පුරුෂ මණ්ඩල මේ පිළිගියාට හැරෙත්වා මේක දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්තා කියලා කර්ණාවෙන් ඉල්ලා සිටිනවා. එතන අපේ ගුරු දෙමාපිය බන්දු මිත්‍රයන් සාර්ථකයක් ඉන්නවා නම් මේ පිට ලැබුණොත් හොඳයි කියලා අපි ඇත්තම ආර්දනා කරමු මේ කරන පිළිගත් හිටවා දැකලා සාදු කියලා පින් අනුමෝදන් වීමේ දප සාදාගනිත්වා කියලා. ඒ වගේම අපාපටත් මේ කුසලයේ එකකේ හේතු වීමෙන් බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා විසින් පැමිණ වැඩබදාලේ සාහන්ත සුන්දර නිවනට සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවෙන් යආගන්නම ඒ යන ගමනේ අපිට මහාරක බාරක උදෝකව දුරු කරන්න මේ පින අපිට එකසේ ඉරණාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කිරීමෙන් අද ධර්ම දේශනාවේ කටයුතු මෙතන සමාප්ත කරනවා. සිය දිනාටම සනසින්දා වේවා කියලා ප්‍රාර්ථනා දැවෙනවා කියන එක, පිච්චෙනවා කියන එක, තාපේ කියන එක. තමයි තමයි සමාව නොදෙනකොට නිතරම ඉන්නේ තමයි දැවෙන තැවෙන තත්ත්වෙක. ඇන්සයිටි එකකින් ගාම ඒ වගේ එකකින් තමයි ට්‍රාන්ස්ලේට් කරන්නේ. ඒක තමයි අපි අතර භවෙන් භවයට ගෙනියන්නේ. ඒ ටික තමයි පොඩි ගහගෙන අපි අරගෙන යන්නේ පෙත්තනකම දාලා යනවා නම් අය හකට ගෙනියන්න දෙයක් තියෙන්නේ. ඒක මේ නියුරෝසිස් කියලා කියනවා. අපි වැඩි කියලා හිතලා අපිට අපිට අපි දරුවන් බම්මව ගන්නවා. ඒක තමයි අන්තිම කුලියක් වෙන්නේ අන්තිම දෙයකම නුදේ ගන්නවා ඒකතු මේක ගුලි වුණාට පස්සේ තාලා යන්න කියන්නේ නැහැ මේක අරගෙනම යන්නේ. එතන ඉඳන් ඔබ පොතු අරලා පොතු අරලා ගියොත් ඉච්චර අරද්දට එන්න දෙයිද කියලා දෙමලෙන් කියනවා. ඉච්චදේ මොන කරන්නේ? ඒකට තමයි තමයි සමාධිය ගන්න බැන්නම් අපි කොහොමද කරන්නේ? ඕකම නිහ මරණ තරම් ගලක් ගන්න දෙන්නේ සාමාන්‍ය වැඩි කාර්යයක් මුත් වෙනවා. ඒ කියන්නේ මේ මේ මිනිස්සු මේ මිනිස්සු මේ පෙනී හදනකොට ඒකට සාමාන්‍ය ඇම්බ්‍රෝසියා කියලා කියන්නේ අපි කියන්නේ මල්ටි විටමින් එකනේ. ඔකට අසුචි මූත්‍රායි ටික ටික ගන්නවා. නැත්තම් මේ මේ පෙනී වල පද මෙන්න කිව්වා. ඕනේ කුණු කණුවක් කියපු බෑන මේ මස කියලා කියනවා. ඒ නිසා මේ හොඳම දේ ওই නරක දේවල් ටිකක් තියෙන්න ඕනේ නැත්නම් ඒකේ අර යුනිටි එක එන්නේ නැහැ. ඒ සියර සියක් මේ පස මහ පොළොව 100 100 වර්ණය කරොත් උගේ ඇටයක් කවදාත් බලන්නේ. මේ මහ පොළොවේ අසුචිය තියෙනවනේ මහ පොළොව ඇටි බලන්නේ. ඇටි බලවෙන්නේ ජීවන් වර්ධනය කරන පස්සේ කවදාකවත් ඇටයක් බලවෙන්නේ. 100 100ක් පිළිසුකමක් හිතන්නත් ඒවා එහෙම නම් ලෝකෙ ඇත්තෙත් නෑ. ඒකෝගේ ටිකක් උගේ තිබ්බට ගණන් ගන්න දෙපව්. ඒකට වැඩි හොඳ හරියට අගේ කියන්න පුළුවන්. අරක බලන්නේ නැතුව මේ පිටසක් බලන්න යනකොට ගමන යනවා. අපි එම නෙවෙයිනේ අපි මේ සිල් ළමාදන් වෙච්ච ගමන් 100%ක් අපි සිල්ලන්ත වෙන්න ඕන සියලු දිනාවත් අපිට වන්දනා කරන්න ඕනේ. දාන පිළිගන්නන්න ඕනේ නානා අපදේව. අපිට හරි හරි ලස්සන කතාවක් කියලා උනේ කරලා බලලා මට කියන්නකෝ. කොහොමද තමයි ඒකෙන් ඔයත් කරන්න හදන්නේ තාම දරතෙන් කතා කරන්නේ. ඒ කියන්නේ දෙන්නවත් ඡන්ද දීලා බලන්න. දීලා බලන තමන්ගේ වෙච්ච වැරදිත් එක්ක සමාව දීලා බලන්න දුන්නාට පස්සේ ඕනේ බතක් කන්න පුළුවන් ඕන දෙන කරලා බුදියන්න පුළුවන් හැම වෙලාවෙම ලෑස්ති ඊගාමතරන් වෙච්ච එක ගැන බොයිල් වෙන්න කතියක් නැහැ. වැටුණා වැටෙන්න බුදිය ගත්තා. හම්බෙච්ච බතක් කෑවා. ලකු ඉන්න මිනිස්සුත් එක්ක ජීවත් වෙනවා. කවදාකවත් මේක මෙහෙම වෙන්න ඕනේ. බත මෙහෙම තියෙන්න ඕනේ. ඇඳ මෙහෙම මොකක්වත් නැහැ. තියෙන්නේ මොකද්ද? ඒකට විතරයි. ඊට පස්සේ තමයි මේක පුක්කලා එන්න පටන් ගන්න කිරියලි ඉතුරුලා ඉන්න වගේ සියලුම අවශ්‍ය කරන දේවල් එන්නේ මෙන්න මේකට පුදුත්තර සමාව දෙන එකේ ප්‍රශ්නේ. වෙච්ච දෙයට එන්න දෙයක. ඈ? පාටිකල්ස් හන් ඒ වගේ මම දන්නේ නැහැ. මයිකල් මයිකල් කිසි කතාවක්. ඔව්. ප්‍රොඩිගල් සන් නම් දීලා නම් ප්‍රොඩිගල් සන් යාහරි නැත්නම් වැඩ කරලා ආපහු එනකොට තාත්තා වරියට ලොකු සීට් එකක් දාලා තව බලනවා. ඇත්තටම අපේ ඇතුලේ තියෙන අපේ ඉන්න ඇතුලේ ඉන්න පුත්‍රයා හරිම අකීකටයි හරිම සාහසිකයි ඒකේ ඇති ඒකෙන් තමයි මේ මේ මේ අපි මේ මොකක්ද කියන්නේ මොටිවේෂන් එක ගන්නෙ. එනතම් මොටිවේෂන් එකක් එන්නේ ඊට පස්සේ ඌ ඔක්කොම දාමරිකම් කරලා ගෙදර එනකොට බාරගත්තේ නැත්නම් ඌ අන්තිමම දාගියෙපේ. අන්තිම දාගන්න. ඒක නිසා අඟුලිමාලගේ අම්මා හිතුවේ දැන් මෙයා රජයට විශ්වාස නැද්ද මොනවක් කරන්න බෑ. මම යන්න ඕනේ. මට පුළුවන් මේ මගේ දරුවා. මම යන්න ඕනේ කියලා. අම්මා පිටත් තුනේ අම්මට විශ්වාසයක් තියෙනවා. නමුත් අඟුලිමාල හිතේ අම්මාවක් වරනවා කියලා. ඒක බුදුහාමුදුරුවෝ කියේ. ඒ නිසා අපි අපේ මුඩිය නැත්නම් අපේ හිතවිලි වලට ඒ සමාදෙන්න බැරිකමක් තියෙන ඕන්ගේ මොන අනුකම්පාවද බිබ්බන්ගේ පිටහට බලවත් වෙනවා. මේක තේින්නේ නිකන් වැරද්දට අතුර දෙන්නවා වගේ. නිකන් උඩගෙඩි දෙන්නවා. නමුත් ඒක කන්නේ කාදා කරන දෙයකට නෙමෙයි සිද්ධ වෙන්නේ වෙච්ච දෙයකට. කාදාකත් වැරද්ද කරන්නේ ඉස්සෙල්ල සමාව දෙන එක නෙමෙයි. ඒක සම්පූර්ණ කට්ට කයිලාටික වෙට්ට පිටු කරක් ඒකට. මේක කියන්නේ වෙලා මොනගේ ගෙදර එනවා. ගෙදර එනකොට දොර වහලා කියන්නේ. ඒක ඒ කියන්නේ තාත්තගේ මෙලේ දොර වහලා තිබ්බනම් ඌ ඒකට බහින්නේ අය මනුස්ස මානව පිටව පානමය ප්‍රේම සතුට නෙමෙයි. මදාවිය කියලා යකෙක් කියලා බයි. ඒක සාමාන්‍යම අය අපේ ජීවල කියන සමාජ තමයි ඇන්දාර ස්වාමීන් වහන්සේ ගෙදර එන වෙලාවට ගෙදර මිනිස්සු කවදාකවත් නරගන්න අඩු කියන ඉස්සරහට යනවා. ඊළඟට දැනගන්න විනාශ ගෙදර යකාරු කන්තෝරු වැඩ කරලා යකාරලා එන්නේ. ආවට පස්සේ විජානවිලත් ඒවක් හදලා දීලා එමන් සතුටව කරනවා මිස කියන දයක් ගෙදරින් ප්‍රශ්නයක් රෑ කෑමෙන් පස්සේ කියනවා මිස එන්නකොටම දැම්මොත් අර මොකක්ද ඒක නෙවෙයි කැත්ත තමයි අතර ගන්න. ඉවරයි. ඒ නිසා වෙලාම කියනවා මේ මනුස්සයා ඊට විවේක වෙනකන් ඊට වගේ සතිය පිට ගිහිල්ලා නන්නත්තර කඩපියවරක් කරලා ආයෙ එනවා ගෙදර. ගෙදරත් ඕක හෙද ගියේ කියලා ඒකට නඩු අහන්න ගත්තොත් ආයෙ රැච්චි කවදාකවත් එන්නේ එකක් නැහැ. හරි යනවා හොඳ පුතා. කොහෙ ගියත් කොල්ලෙකුට කියන්නේ කොයි අඳු ගන්න කිව්වතාවත් නාවලා ගත්තට පස්සේ කොල්ලගේ ප්‍රශ්නයක් නැහැ කියනවා. එයාගේ හදියට කියන්නේ කොහේ ගිහිල්ලා ආවත් මොනාවලා ගෙදර. කෙල්ලන්දෝ කරන්න බෑ. ඒක අපේ ගමන්දර ළමයට කියන්නේම කෙල්ලේ කීලාවත් එහෙම නාවලගේ තරම් බෑ. කොල්ලෙකුට කියන්නේ කොහේ ගිහිල්ලා ආවත් නාලගෙට කොල්ලගේ ගන්න බෑ. ඒ වගේ සතියෙ දෙන්න මේව chance එක ඒක නෑ. මම නැවතත් කියන වැරදි කරන්න ලයිසන් දෙන එක නෙවෙයි. වැරද්දක් කරලා එයාම තේරුම් ගන්න. එයා නැවත ගෙදර එන වෙලාවදී ඒක විතරයි කරන්නේ. ධර්මයේ හේතු. මේක මම මම දන්නවා මේක හරිම අමාරුයි මේ ආගම පිළිබඳ හැඟීමක් ඇති කෙනෙකුට ඒත්තු ගන්න. සදාචාර පිළිබඳ හැඟීම් දිනත්ව හරියට මේකට වාද කරනවා කොහොමද මේ වැරද්දට සමාව දෙන්නේ කියලා. ඒ තාක්කල් එක ගමන එක තැන කැරකෙන කියන්නේ. කවදාකවත් ඉදිරියට යන්නේ එතන කැරකෙන. Tamanne බෑ Tamanne සමාධිය. කීම දවසේ ඒකට කර දෙනව නෙවෙයි සිද්ධ වීමක් වෙන්නේ. සිද්ධ වුණාට පස්සේ න රිලැක්සේෂන් එක කියන බන්නකට ගුණා සියල්ල සියල්ල සිද්ධයි. සියල්ලම අපේ ඇතුලේ තියෙන පිටි මොකක්වත් ඕන කරන්න අපි මෙතෙක් කරා. මොකද්ද මේ සදාචාරකම්ගේ කඩුවට කරගෙන නඩු අහන්න කියලා. නඩුව පැත්ත කරලා නව දුන්නාට පස්සේ ඕන දෙයක් ඉස්සර ගන්න කන්තියි. නඩුවානේ තක්කමුක්කක් වෙනවා. වේලාවේ තද හිරවිල්ලක් වෙනවා. හරි ටෙන්ෂන් එකක් වෙනවා. දෙපැත්තම උරුට්ට වෙනවා. සමාවෙදිම ප්‍රශ්න නැහැ ඒක විශ්ලේෂණයකට දැන් ටිකක් බොන්න පාඩි වෙන නාන්නකෝ කන්දෝ කියවට පස්සේ හිමීට පස්සේ විශ්නකොට සම්පූර්ණ වෙනස් මානසිකත්වයක් තියෙනවා. ඒකදී ඇත්තටම මම මේ කොටේෂන් එක ගත්තේ පරිසම්පදා මාර්ග පොතේ පංච බල කතා කියලා කතාවක් තියෙනවා. පංච කතාවක් තියෙනවා. ඒ බල කතාවල ලස්සනට පෙන්වන කරගෙන අසද්දේ නකම්පති ශ්‍රද්ධා බල. ඇත්තටම නිස්සාරණයට අපිට ඕන වුණා ලෝගෝ එකක් හදන්න. ඒක හදලා ධර්ම චක්‍රය වටේට ගැහුවේ මට ලෙඩේදී කපුණ විල්ලක්ෂය මට කියන්නේ මම පාවිච්චි කරන්නේ බිස්නස් කරන්න ලෙඩේදී මොන කරන්න නමුත් තෝරන ගහන්නේ මේ වටේට ගහලා තියෙන්නේ ප්‍රමාදේන කම්පතිටි සති බලක් කියන්නේ. ප්‍රමාදේ නොසලෙන්නේ නුයි සති බලේ නම් වේ. ඒක දීමුදාසෙ කුඩු වෙන. ඒක දුන්නත් පස්සේ ඒ මනසේ ඉබේම ඉන්නේ එක தත්ත්වයක. දැන් හරි ඕක තමයි මට දැන් සාක්ෂාත් කරන්න තියෙන්නේ කියලා හරියටම එල්ලේ දෙන්න පටන් ගන්නවා. ප්‍රමාදයට කම්ප වෙන්නේ. අම්මට මට මේ මන්ත්‍රයක් වගේ. ඒක පටන් ගන්නකොට කියන්නේ නේද? ඔකතාව කියන හඳුන්ගෙන ඕකේන පටන් ගත්තත් එහෙනම් කවදාකවත් හදන්න. ආපු ගමන් දැනෙන ජීවිත 100ක් සතුටක් වෙනෝනේ. එක මොහොතක් කතා කරනවා මෙනෙහි කරන්න ඕනේ පිටින් දෙන්න එපා හිත. ගහලා ගහලා ගහලා ගහලා ගහලා උඩ යන්න නැගිටින්න හදාගන්න. අදාළ කරගෙන ගන්න. නැගලා යටට ගණන් ගන්න එපා යම් කිය. ඒක උඩ ගමන්ට එකතු කරන්නේ. නිසා මේක කියන මුල පටන් ගන්නකොට සමාජයේ කමටහන් දෙනකොටම මේ කිව්වොත් ඒක හරියන්නේ නැහැ. ඒ කාලේ කණින්ම කිරි දෙන්නේ. දත් වෙනකොට තමයි හපන්න පුළුවන් දෙයක් දීලා ඌ කොහොම හරි ප්‍රශ්න වන්න පුරුදු කරගන්න ඕනේ. දැන් එන්න කියනවා මම කරා. පැය භාගයකින් අපි නැවත එකතු වෙනවා පරියන්කේ. ඇති පූජ්‍යපද ගරු උදේවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ